අවසරයි ස්වාමීන් වහන්සේ සදා බුද්ධ සම්පන්න පින්වත්නි අපට දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙමි. සියලු දෙනා ඒ සඳහා වෙනවා සාදුකාරය නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ පස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ආකින්චඤ්ඤ සම්භවං යත්වානන්ති සංයෝජනං इति ඒව මේතං අවිඥාය තතෝ තත්ත විපස්සති ඒකං ඥානං කතතං තස්ස ආත්මනස්ස උසීමතෝති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා කුජි සම්පන්න වහන්සේ මේ වෙනකොට කවුරුත් කියන පරිදි අපි මේ ධර්මදේශන මාලාවට මාතෘකාවසෙන් තබා ගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නේච්ච වටිනා සූත්‍රයක් සූත්‍ර පිටකේ කුද්දකනිකායේ සුත්ත නිපාතේ කියන පොතේ පාරායන වර්ගයේ සඳහන් මේ පොත ආලමානව ප්‍රශ්න එතනදී මානව කැවිෂින් සර්වජන වහන්සේට තමන්ගේ භාවනා සත්‍යය නැත්නම් තමන් භාවනා කරන දෙන ඉහළම මට්ටමක් පිළිබඳව ඉදිරිපත් කරනවා මෙන්න මේ වගේ මට්ටමකට ආවට පස්සේ ඒ කෙනාට ඉදිරිපෙත් ගතිය කොහොමද යෙක උපදේශය මොකක්ද කියන. ඉතින් ඒකට සර්වජන වහන්සේ ඒ தত্ত্বය සර්වඥ විග්‍රහයක් නැත්නම් සර්වඥාන්ත වලින් තාලෙට නත්ති කිංචි කියන මේ අකිංචන தত্ত্বය බලවත් ඒ කිසිවක් නැහැ කියන එහෙම නැත්නම් මේ විඥානය ඉක්මවලගේ தত্ত্বයක් නම් මේක විඥානක පදිංචි වෙන්න මේක විඥානයේට ස්ථාවරක් කියලා ගන්නට එහෙම නැත්නම් පදනමක් බලන්න ඉඳී තියෙන බවත් ඒ නිසා මේ තත්ත්වේ නම් පත්ලා ඉන්න බව එතන විඥානේ ලැබගෙන තියෙන බවත් සාරම විහි කැටගෙන තියෙන බවත් දැනගෙන ඒ මත විපස්සනා කිරීමක් කියන ආදාහස තමයි සර්වචනාංශී උපදේශී නැත්තම් කමඨාන් සුද්ධ කර දෙන්නේ ආකින්තන සම්භවඥාත්වා තමයි හිත කිසිවක් අල්ලගන්නේ නැති අකින්චන තාක්කයකටපත් වෙන බවක් හිත තියෙනා වගේ ඉවෙනි භවකට ඉවෙනි භාවයකට ඉවෙනි ස්වභාවයකට තමයි මනාවයක් තියෙන්නේ. ඒක නන්දියක් හටගෙන තියෙනවා. එහෙම මේක තමයි ඥායක සාධන කරනකොට මේක ආවි ගුණාන් දේවල් කියනවා කරලා. ජීවන් කරලා කරලා ගෙවක් කරලා අන්තිමට ඒ දේවල් ගෙවක් කීම සඳහා බුදුආදරණය සඳහා ගත්ත අඩි එහෙම මේ වාංගුව නැත්නම් මේ විඥාන ස්ථිතිය දැන් හිතින් අවු වෙලා තියෙනවා. හිතට අවු වෙලා තියෙනවා. නන්දිය කියන තරම ප්‍රීතරම තෘෂ්ණාවක් එක්ක අන්නේ බව දන්නවනම් පතෝ තත්ත විපස්සති. මේකත් අවසානයේ නෙවෙයි තාමත් තමයි ගුරුසු දෙයක් නැතිවට සියුම් දෙයක් අල්ලගෙන තියෙනවා. නැත්නම් සියුම් දෙයක් අහු වෙලා තියෙනවා. අනේ ඒක මත විපස්සනා කරනවා නම් අන්න එවැනි ඥානයක්පත් වෙච්ච කෙනාට ඒ සියුම් දේ පිළිබඳ විපස්සනා කරන්න පුළුවන් එකනට ආය බැඳීමක් නැහැ ආය ගැලපෙන ආය අහුවෙමක් නැහැ විමුක්තියක් ලැබෙනවා මම එහෙම කෙනාට බ්‍රාහ්මණය කියලා කියනවා කියලා සර්වපත්‍ය සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිට ඒක ප්‍රශ්න දෙකක් මතුවෙනවා. මේ පෝසාල මානවකයා ආහන විදියට වරින් වර අපේ හිතට දැනෙන මේ தত্ত্বය ඔය කියන කිසි නැති කියන අකීචර தত্ত্বයේදී ඒකට ඒ අකිච්ඡන தත්ත්වය නම් ඒකට මම දැන් මොන විදිහේ සම්බන්ධයක් බැඳීමක් ඇලීමක් තියනවද ඒ බැඳීම ඇලීම දැන් අහුවෙලා තියනවද අනේ බැඳීම ඇලීමකට මම කොහොමද විපස්සනා කරන්න කියන එකයි යෝගාචරයේ වගකීමට බැඳීමේ වගකීමට එන්නේ ඉතින් ඒක නිසා අපි හිතමු යම් කිසි කෙනෙකුට ඒ වගේ සියුම් මානසික තත්ත්වයක් විඥානයේ තත්ත්වයක්පත් වෙලා නැත්නම් ඉතින් එහෙම කෙනෙකුට මේ පොසාරමාන ප්‍රශ්නේ සූත්‍රය අදාළක් නැහැ. මේ කියන කාරණාව යාට බාහමකට අනුගන්නත් බෑ. මොකද තමන්ගේ හිත ඔය කියන අතිසූක්ෂම තත්ත්වයකට පත්ලානේ. අත්‍යචිකනට තියෙන මේ අතිසූක්ෂම තත්ත්වයේ පිළිබඳව මනාවයක් බැඳීමක් කැමැත්තක් නම් දියා ඒකෙක විවසනා කරන්න පුළුවන් වෙන්න පුළුවන් කියලා පුළුවන්. නමුත් ඒකට ගිහින් නැති කෙනාට නැත්නම් මේ தත්ත්වය තාම අනිකුත් විඥාන ස්ථිතිය සමග විකෝල අඳුර ගන්න බැරි කෙනාට මෙන්න දේශනාවක ඉච්ඡිත හිත් පහදින ගතියක් නැහැ. ඉතින් ඒ නිසා යට ඒක මනාව වෙන්නේ නැහැ, සතුට වෙන්නේ නැහැ. ඒ නිසා කෙනෙක් හිතන්න නරකයි. සම්පූර්ණ කෙනෙකුට භාවනා කරනකොට අරමුණේ වෙන ඉතාම සිව් තත්යකට ය아가න්න බැරි වුණා කියලා. ඒක නාට නිවන් දොර ඇහිලා තියෙනව නෙවෙයි. මේක එක නිවන් දොරටුවක් පමණයි මේ වගේ විවිධාකාරයෙන් නිවන් දොරටු රාශියක් විස්තර කරගෙන තමයි සර්වඥාතිගේ දේශනා විලාසය. ඉතින් මේ මානවකය අහන ප්‍රශ්න හැටියටයි මේ උත්තරේ දෙන්නේ. නමුත් හැම කෙනාටම මේක එකම මාර්ගෙ වෙන්නේ විවිධ තන විවිධ පැති වලින් එන්න පුළුවන්. ඉතින් මේක සතර ආහාර පැත්තේ කොටේ ගත්තොත් මේක විඥාන ආහාරය පිළිබඳව නැත්නම් ආහාරවල තියෙන අන්තිම සිව් ආහාරය පිළිබඳව විපස්සනා කිරීම. ඉතින් ඒක විතරක් නෙවෙයි ඉස්සතව ගොරෝසු ආහාර තත්ත්ව හතරක් මේ භවයේ පැවැත්මට හේතු තුනක් ආදී භවයේ පැවැත්මට හේතු වෙනවා. ඒක නිසා සමහර කෙනෙකුට මේ විඥාන ආහාරය නෙවෙයි මාත්‍රකාව වෙන්නේ අදාළ වෙන්නේ ගෝචර වෙන්නේ ඊට කලින් තියෙන වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විඥාන ආහාරයේ ඉස්සලා තියෙන අනිකුත් ආහාර තුන විස්තර කරන්නේ ආහාර සම්බන්ධ කතාව විතරකුත් නෙවෙයි තමයි දේශනා කරන්නේ. උදාහරණයක් වශයෙන් කියන කාය වසන වේදනා වසන චිත්තාන වසන ධර්මාන වසන කියන තව ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ કોઈ ක්‍රමයක් වුණත් සියලු ලෝක වාසීන්ට අවශ්‍ය ඒ දේශනා මුඛ මේ විමුක්ති මුඛ අවකරක පහකරන්නේ යන්නේ ඒ නිසා මේක අදාළ නොවුනට අනික් චරිත ලක්ෂණ ඇති අනිකුත් භවගතිය ඇති අත්තන්ට බලාපොරොත්තු සුන් කරගන්න ඕනේ නෑ. ඒ නිසා මම හිතුවා අපි මේ විඥාන ඡායතනය නැත්නම් කිසිවක් නැති බව ආයතනයක් කරගත්ත. කිසිවක් නැති බව අල්ලාගත්ත. කෙනාගේ තත්ත්වයට ඉන්නේ ඉස්සරලා ඒකෙනත් ඒ තත්ත්වයටපත් නැති කෙනාට අවස්ථා රාශියක් තියෙනවා. ඒ තුනේම තියෙන්නේ තතෝ තත්ත විපස්සති කියන එක තමයි. තමන්ට වැටහෙන්නේ මොකක්ද? වැටෙන දේ විපස්සනා කරනවා. එන්න තුනේ අවදී මට වැටෙන්න ඕනේ. ඒක තමයි නෝයි විපස්සනා කරන්න කියලා කතාවකුත් නෑ. ඒත් විපස්සනා කරනකොට මේ දේ වැටහිය යුතුයි කියන කතාවකුත් නෑ. ඒ නිසා අනුපූර්ව පිළිවෙලට බලනවා නම් බුදුජානක ආහාර කතාවේදී ආහාර පිළිබඳ විස්තර කරන චත්තාරෝණ වික්‍රේ ආහාරා කියන මේ විඥාන ආහාරය කියන්නේ ඉස්සර වෙලා මේ කබලිකාර ආහාරය ගැන කතා කරනවා. කබලිකාර ආහාර කියන්නේ අපි කන මොන දේ? අපි ආහාර කියලා සාමාන්‍ය සම්මුතිය සඳහන් කරන දේ. ඉතින් ඒ තමයි ආහාරය නැතුව මේ ශරීරය නඩත්තුවන්න බැහැ. නමුත් මේ ආහාරය පිළිබඳ ඕනෑම වැඩි ගැලීමක් ගැලී ගත්තොත් ඒක නා කාංශ කල්ලි අනුභවයට වැටෙනවා. ප්‍රමාණයට වැඩි ආහාර අඩුවෙන් ගත්තොත් අත්කීම තනියකට වැටෙනවා. මේ දෙකට වැටෙන්නේ නැතුව මේ කායවරත් කිරීමට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය බුදු කෙනෙකුට ඇර කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. අද ඉන්නේ කරකට මේ නතර ගොඩකට තියෙන මේ ඔබේෂ්ටි කාල වැඩි කුලසත් තර වැඩි වෙලා. ලෙඩ. තම කට්ටිය කියන කාටද දුන්නා කාලා ලෙඩ. මේ දෙක තමයි ලෝකේ තියෙන්නේ. කිසිම කෙනෙකුට තමන්ගේ භෝජනීය මට්ටමේ තාවේ තේරෙන්නේ නැහැ. ඒක කොච්චර ගැඹුරුද කියනවා නම් සර්වඥාන්සේගේ පතරස්චන ධර්මයෙන් එකක් තමයි වැළදීතු ආහාර ප්‍රමාණය දන්නේ. ඉතින් ඒ සාපේට ඔය විඥාන ඡායතන නැත්නම් ආකින්චඤ්ඤායතන තියෙන්නේ නැතත් මේ ආහාරය සම්බන්ධයෙන් තමයි කියනවා දවස් තුන් හතරක් හෝ දෙවල් දෙකක් කැවින්නේ. මේ ආහාරය පිළිබඳව විපස්සනා කරන්න පුළුවන් නැත්නම් ඒක පිළිබඳව ඇති හැටි දකින්න පුළුවන් නම් අනේ මට රූප අධ්‍යාන ලැබුණේ නැහැ මට අරූප අධ්‍යාන ලැබුණේ නැහැ කියලා ප්‍රශ්නයක්. ඒ නිසා දවල්ට සඳහන් කළා කියනවා ආහාරෙන් නිසාය ආහාරං බජහ. මේ ආහාරයෙන් තමයි කොහොමරකට බැඳෙනවා මොකද සබ්බේ සත්තා ආහාර චිතික. සතියකට සියලුම සත්තු ආහාරය වෙත නදාපා ඒ නිසා ඒක ඕනෙම කෙනෙකුට විපස්සනා කර්මස්ථානය. ඒක සඳහා දුජානසේ ඉතිපත් කරලා තියෙන්නේ තමන් ආහාර ගන්න ටිකක් ටිකක් ආසා. නිතරම ඒක පිළිබඳව ප්‍රතිසංකා යෝනිසෝ එතන නුවණ මෙහෙවලද නුවණ සහිතව ආහාර ටික ගන්නවනම් ආහාර ගැනීමෙන්ම ආහාරය පිළිබඳ ප්‍රතිවීක්ෂාවෙන්ම එයාට ඒ ලක්ෂණ අවබෝධ කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා කෙනෙකුට මේ රූප ධ්‍යාන වල ආරෝප ධ්‍යාන වල ඒ සමාත විපස්සනාට මම අභෞමික කෙනෙක්. මම තාම හරියට භාවනාවට බහගන්නේ නැහැ කියන්නේ කනගාටු වෙන දෙයක් නැහැ. එතෙන්ට ඉස්සර වෙලා තියෙන මේ ජීවිතා කරන සාමාන්‍ය ජීවිතේ කරන මේ ආහාර ගැනීම සම්බන්ධව මේ මම මේ ආහාර ගන්නේ ප්‍රයෝජනේ සලකලා ඒකට මේ තරහාර වෙන්නවක් අතොරේ කාල කැපතරෝගේ හදාගන්නවා නොකා අත්‍යවශ්‍යතාවයකට හදාගන්න නෙවෙයි මේ භ්‍රමචර්ය රැක ගන්නයි මේ ආහාර ටික ගන්නේ කියන එක කන වේලාවේදී ඉලබසිටි සීය තියෙනවා එතන කෑම කනකොට කෑම කන ටික බව දන්නවනේ ඒක ලොකුම ප්‍රශ්නයක්. ඉතින් මේ මේ වෙනකොට කෑම කාලා තියෙන නිසා කෑම කන හැටි උගන්වන්න නෙවෙයි මේ හදන්නේ. කෑම කන වෙලාවේදී තම කණේක පිළිබඳව එලෙබසිටි සිහිය පවත්වන්න පුළුවන් නම් මේ කබලින්කාර ආහාරයෙන්ම තමන්ගේ ජීවිතය පිළිබඳව තමන්ට ලොකු අවධියක් ඇති කර දෙනවා. ඒක බුදුජානකයන්සේ ආහාරය පිළිබඳව යෝගාවචරයේ දෙකී යුතු ආකාරය ඉන්නකොට සඳහන් කරලා තින්නේ පුත්‍ර මාතා ආහාරය ගන්නවාගේ තමන්ගේම දරුවා මරාගෙන කන මස්තිකය මේ කන්නේ කියලා කැම කනකොට ප්‍රතික්ෂේප කරන්නේ. දීක රස කර කර තුල් මර මර කන්න දෙයක් නැත්තේ මේ පුත්‍ර මාතේ වල ඉතින් ඒක හරිය අමාරුයි නිදර්ශනයවත් අහගෙන ඉන්න. අපි ඒක කොහොමද ආහාරයෙන් භෝජන සංකල්පවත් අපි කොහොමද කාටරි එන්න අනේ රස විඳින්න කියලා කියන්නේ. මේක පුත්‍ර මාසික පාරණි. අන්න ඒ විදිහට මේ භ්‍රමචර්ය රැකීම සඳහා මම මේ ආහාර ගන්න කියන කෙනාට රූප ධ්‍යාන ලැබුණා කියලා අරූප ධ්‍යාන ලැබුණා කියලා භාවනා ජීවිතේ කිසිම බාධාවක් නැහැ. හැමදාම Tamanට මූණ දෙන්න වෙන තත්ත්වයක් එක වේල හෝ දෙවේල හෝ තුන් වේල වර්ධනවා. ඒ සම්පූර්ණ මතක තියාගන්න මේ භාවනාවේදී දීර්ඝ කාලයක් විශ්චිතේ භාවනා කරලා ඒ ගැඹුරු භාවනා මට්ටම් වලට කියන්නේ ඇයි කියලා කිසි කෙනෙකුට මාර්ග ඥානයේ බාධාවක් නැහැ. මාර්ග ඥානයේ මේ කන ආහාරය ඉඳලා කනබන ආහාරය ඉඳලම සම්බන්ධයි. ඒක රූපාකාරයෙන් දකින්න පුළුවන්. තමන්ට වලට වැඩි කෑවොත් ඉස්කෘත හැදලා කැපත රෝගය හැදලා අමාරුයි. ඕනෑම දෙයක් අදුවෙන් ගත්තොත් තාරීගේ ගැස්ට්‍රයිටිස් වෙනවා. නැත්නම් নানা ආකාරයෙන් ශරීරයේ සෞඛ්‍ය නැති කරනවා මානසික සෞඛ්‍ය නැති කරනවා මධ්‍යම ප්‍රමාණය හරියට ආහාර ටික ගන්න ගන්න වෙලාවේදී ඒක පිළිබඳව එළඹ සිටි සිහිය පටිසංකායෝ චෝකේ විදිහට නුවණින් ප්‍රතිවේක්ෂ කරලා ගන්නවට ඒකේ නාට්‍යේනවා මේ ආහාරය ධාතුමත්කෝ නිස්සත්ෝ නිජීවසුඤ්ඤෝ මේ මේ ගන්න ආහාරත් ධාතු මාත්‍ර පමණයි. සත්වයේ ජීවෙක් නැහැ. ඒක හතරම ධාතුන් පමණයි. මේ කන මගේදී තියෙන්නේ මේ හතරම ධාතුන් විතරයි. මේ හතරම ධාතුන් මේ හතරම ධාතුන් දෙනවා මේ අධ්‍යාත්ම ටිකක් බහිඳා ටිකක් අධ්‍යාත්මයට ගන්නවා. බාහිර තිබුණ රූප ටිකක් අභ්‍යන්තරයට ඇතුල් කරන එකක් මේකේ තියෙන්නේ. මේකට මෙච්චර කිචු වෙලා මේකට මෙච්චර අනුසර්වල් කරන දෙයක් ඇත්තේ නෑ කියලා ආහාරය සම්බන්ධව යම් කිසි කෙනෙක් මධ්‍යම ප්‍රමාණයට මධ්‍යම ප්‍රතිපදාවෙන් කටයුතු කරන්නේ කොහොමද? ඒක විස්තර කරලා දෙන්න ලේසි. මොකද ඒක රූපාකාරයෙන් තියෙන. ඒක නැතුවම බැරි එකක්. ඒ නිසා ඒක විපස්සනා කරනවා කියලා කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට හැර අතිරික්තව කාර්මාර වෙලෙත් එක අඩුවෙන් කාලෙට වෙන්නත් එක. ඊට පස්සේ මුදිනාට සඳහන් කරලා තියෙනවා මේක තව ටිකක් ආධ්‍යාත්මික පැත්තට ගියාම ස්පර්ශ ආහාරය කියන එක. ඒ කියන්නේ අපේ මේ ඉදරන්ට අදාළ ස්පර්ශ නොලබුණු ඒ විලායදලා ඉදර ඔක්කොම ක්ෂය වෙන්න පටන් ගන්නවා නරක වෙන්න පටන් ගන්නවා. ඇහැට යම් ප්‍රමාණයක් රූප ලැබුණ නැත්නම් ඒ මොළේ ඇහැ සම්බන්ධ ඉන්ද්‍රියන් ඇහැ සම්බන්ධ ක්‍රියාකාරී ආයතන දිනනවා. අනදාම ඒ ඇහැට යම් ප්‍රමාණයක් රූප ලැබෙන්න ඒකෙන් මේ කනට යම් ප්‍රමාණයක් ශබ්ද ඇහෙන්න ඕනේ. අහු නැත්නම් ඒ මොළයේ කන සම්බන්ධ ආයතනෙ දිගට බලන්න. ඒක නාසය, දිවට ආහාර, කයට පහස, මේ හිතට හිතවිලි යම් ප්‍රමාණයක් ආහාර වලින් ස්පර්ශ නොකළොත් ඒ ස්ථාන දිගට බලන්න. ඒක නිකන් භෞතික භාවයේ සදා මතක් කරන්න පුළුවන්. අපි අජට අවකාශයට ගිය ජටාපාරගාමි ගංගනගාමීට මාසයක් අවකාශය හිටියෝ මේ ගුරුත්වාකර්ෂණය නැති නිසා ඒගොල්ලන්ගේ ඇටවල ශක්තිය 100ට එකකින් අඩු වෙනවා මොකද ඇටවලට බර වැටෙන්නේ ඒ නිසා ඇටවලට හැදෙන්න ඕන කමන්නේ ඒකට කැල්සියම් ටැප්පට් වීම අයින් කරලා මොකද ඉන්නේ බර දැනෙන්නේ නැති තැනක ඉතින් එහෙම කරලා මේ මාතකට 100ට එක ගන්න යම් ප්‍රමාණයක් වැඩි වෙලා අවකාශයේ හිටියොත් ආයේ මේ ලෝකෙට ආවට පස්සේ ආයේ සංකේ කඩාවැටේ කියනවා. මේ ඇටවලට දරන්න බැහැ. මොකද ඇට ගැදීම ඒ ඇටවලට අවශ්‍ය කරන ඒ ස්පර්ශය ව්‍යායාම බාරටක නොලැබීම නිසා දිනෙන්න පටන් ගන්නවා. නැත්නම් ඒවා අල්කලියවීම නතර වෙනවා. ඒ වගේම කන ඇහැ පිළිබඳව පරිශන කරලා තියෙනවා. එහේ අරමුණ නැති වූ ස්පට වර්තපත් දෙනකෝ ඇරියට පස්සේ පුස්පටව හතර පස් දෙනෙකුයි දෙගොල්ලම තනි කර අන්ධකාරයක තියෙනවා. ඒක මේ පාලක පරීක්ෂණය කරලා තියෙනවා ඇහැරපු පුස්පටව ආලෝකය කියලා තියෙනවා. එතකොට අර ඇහැරපු පුස්පටව අන්ධකාරයේ හිටියට එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එයා ඉතිකම ආලෝකය ආහාර කරගන්න නැති තැනක ස්පර්ශ ලබන්නේ නැහැ. නමුත් ඇස් ඇරියට පස්සේ එයාට ආලෝකය නොලැබුණොත් රූප වැලීම පිළිබඳ මොලේ ඒ අංශය සිත 40 50ක් විතර දිනකට පටන් ගන්න. ඒක සෑහතික එළිය දුන්නට ඇස්පෙන්නේ නැහැ මෙයාට. ඇහැවලක තියෙනවා මොලේ වැඩ කරලා නැහැ. ඒක නුත් ආලෝකය හැදිච්ච බුස් පැටියට මුගෙට දේවල් අතුර ගන්න පුළුවන්. ඒ මොලේ ක්‍රියාකාරකම් ටික අර අවශ්‍ය වාට ආලෝකය ලැබීමෙන් ස්පර්ශ ලැබීමෙන් පරසට හඳුනීමේ මොලේ දියුණු ඉතින් අපි මේ ඇහැට නිතරම යම් ප්‍රමාණයක් ආලෝකය අවශ්‍යයි. ඉතින් අපිට මේ කොච්චරක් අඩුද කොච්චරක් වැඩිද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට මේ කොච්චර කත්ත කියලා ගන්න යෝගයේද කොච්චරක් කාමසුඛාලික අනුയോഗයේද කියලා දන්නේ නැහැ. මෙච්චරක් වලට ඇති මේක වැඩි අඩුවෙන් බලනොත් ඇහැට වදයක් වැඩියෙන් බලනොත් ඒත් වදයක් කියලා මේ ඇහැට අවශ්‍ය ස්පර්ශ ප්‍රමාණය ඒත වර්ණ සටහන අපි දන්නේ අපි ඒක මේ ටෙලිවිෂන් කෝම්පැනි ගන්න කොච්චර රූප බලන්නේ කියලා. ඒගොල්ලෝ කියන්නේ එතකොට මෙන්න මෙච්චර මොන සෞඛ්‍යයකද ඒගොල්ලෝ කියන්නේ අපි වෙනන ප්‍රොජෙක්ට් එක බැලුවොත් උඹට සනීප වෙනවා අල්ලපු කෝම්පැනි එක බැලුවොත් හැනරක් කරන කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් යන දෙල්ලම තියෙනවා. දැන් අපි දන්නේ මේ හැට කොච්චර අවශ්‍යද යම් ප්‍රමාණයක් ඕනයි කියන එක මම මේ පෙන්නන්න හදන්නේ. ඒක වහන්නේ නෙවෙයි ඉන්දිය සංවරේ කරන්නේ. හරියට අවශ්‍ය ප්‍රමාණය. කනට යම් ප්‍රමාණයක් ශබ්දයි. නාසයේ දිව තාරේ. අන්න ඔය අවශ්‍ය මේ ස්පර්ශ ප්‍රමාණය කිසිම කෙනෙක් කවමදාකවත් පොත් ඇලීම කරලා නැහැ. තමන්න බෑ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා වැඩියෙන් නම් කරන්නේ ඒක ආඩු මට්ටමට ගෙනල්ලා මේකේ සූචකයක් දාලා බලන්න ඕනේ කොයි වෙලාවෙදීද ආතතිය අඩු වෙන්නේ කොයි වෙලාවෙදීද අසහනය අඩු වෙන්නේ ඉතින් මේ සඳහා සාමාන්‍ය කායික මානසික සෞඛ්‍ය වගේ නිවනක් අත්පලා යන්න පුළුවන් Taman ඇති වෙන්නා වූ මේ ස්පර්ශ ප්‍රමාණය පිළිබඳව අදිට ගන්න ආහාර වගේ දිවට දෙන ආහාර වගේ මේ ශරීරයෙන් ලැබෙන ස්පර්ශ ප්‍රමාණය පිළිබඳව අපි අවබෝධයකින් ඉන්නවා සත්‍යමත් නම් අප්‍රමාදිනා යෝනිසමස්කාරය කියනවා නම් මේක අපිට දැනගන්න පුළුවන් අපි මේවා පිළිබඳ කිසිම හැඟීමක් කිසිම තැකීමක් කිසිම වගවීමකින් නෙවෙයි කටයුතු කරන්නේ. ඒක ඊට ඇසෙනක උනාට පස්සේ උන්නේ අත්ොස්තර ගාවට ගිහිල්ලා යනවා. කන රත්නාට පස්සේ කන් දොස්තර ගාවට යනවා. ඉතින් මේව දුක කියලා ඉතින් මොන මේ මගේ අතේ වගකීම තියෙන කෙනෙක් දන්නවනේ අපිට ඒක පොත් ගැනීමක් අවශ්‍ය වෙනවා කොච්චර රූප බලනවද කොච්චර හදාගෙන කොච්චර කතරස් බලන්නේ කියලා. ඉතින් සර්වකනාචි ඉන්න කාලේ මොකද ඉන්දිය සංවරයේ පිළිමද ඇතුළේ ප්‍රශ්නකදී ඒ සර්වකනාචි වැඩ ඉන්න තැනට ඒ අන්‍ය පරිප്രാජිකෙක් ඇවිල්ලා වාඩි වෙනවා මේ සර්වකනාචි දැක බලාගෙන යන්න. ඒ තමයි ගුරුනාචින් කරවත් ආශ්‍රමාචින් ස්ථානයේ ඉතින් ඒ පුද්ගලයාට කරන කෞරවයක් වශයෙන් සර්වඥාචාරය ඔබතුමා මේ අසවලාගේ ගෝලිය ආපේ කොහොමදයි ඔබේ ගුරුනාංශ කොහොමද මේ ඉන්දිය සංකල්පේ උගන්වනවද ඔයගොල්ලෝ ගෝලියට කියලා. එහෙම එහෙම අපේ ගුරුනාංශත් අපිට ඉන්දිය සංකල්පේ උගන්වනවා. ඊට කියනවා ආකමෙන්තක් නැත්නම් මම කැමති අහන්න ඔබේ ගුරුවරයා ඔබට ඉන්දිය සංකල්ප උගන්වන්න හැටි. ඒකට යා කියනවා අපේ ගුරුවරයා කියනවා මේ රූප වලම රාගය උපදවනවා එචා රූප නොවැළීමෙන් හික්මන්නේ කියලා. අපේ ගුරුවරයා කියනවා මේ ශබ්ද ඇහිීමෙන් රාගය උපදිනවා එචා ශබ්ද ඇහිීම වලකින්නේ කියලා. අපේ ගුරුවරයා කියනවා ගන්ධ රස පහස කියන තුنين කෙලෙස් උපදවනවා එචා ඒක නොවිදීමෙන් හිත කලව ගන්නවා. මේ හිතට එන හිතවිලි වල කෙලෙස් උපදිනවා ඒ නිසා හිතවිලි නතර කිරීමෙන් ඉන්දිය සම්බන්ධ කරන්නේ කියලා. ඊට පස්සේ බුදුජානකයන් සඳහන් කරනවා ආනන්දාමී වගේ ආනන්දාමී කියන ආනන්දේ වෙන උපත්තිම පොට්ටමනුෂය රහත්ලා දින්නුනේ. යහති අන්‍ය රහත්ලා දින මොකද එන්නෙම නැන්නේ. යහති බටිදේ රහත්ලා දින. ඒ වගේ මේ අන්ධබාල රෝගියා දැනෙන්නේ නැහැ මොනවද කරන්නේ තාත්තලා තියෙනවා. කියනකොට ආයතන පරිපාලකයන් තේරෙනවා මේ Taman ඕගොල්ලෝ ඉදිරිපත් කරන මතය කිසිසේත්ම ප්‍රායෝගිකක් නෙමෙයි. දැන් භාවනා කරන උපදෙනෙක් කියන හිතවිලි කතර කිරීම තමයි අරණකරන්නේ. පිස්සු පිස්සු හොඳ එකේ. මේ සාමාන්‍ය පිස්සුනේ පිස්සු හොඳ එකේ. මුලින් ප්‍රමාණ හිතවිල්ල හිතක් තියෙන මොකද වැලක් නැති මොහොතක් නැතල කියලා. මොහොත කියන්නේ නැති නේද? මිනින්නේ ප්‍රශස්ත මට්ටමක් එනවා අඩු මට්ටමක් එනවා වැඩි මට්ටමක් එනවා මොකක්වත්ම නැතුව මේ හිතවිල්ල කරට හදනවා කියලා කියන එක ඒකේ භාගසෝ කෙලිකරට සදාකට උපතින්ම බුබ්බලයි නැත්තම් අපි කියනවා කෙලතොල්ලයි කියලා එහෙම නැත්තම් කියනවා උපත්ති මොලේ වැඩ කරන්නේ කරාත් කියලා දෙනවා. පේන්නේ නැති මොකොත් නැති බම්මන ළමයි ඉන්නේ. ඒගොල්ලෝ rahat වෙලා යනවා. ඉතින් නෙවෙයි මේ ඇහැට යම් ප්‍රමාණයක් රෝපෝනේ. ප්‍රසස්තුවටම දැනගන්න. කනට නාසයට දිවට කයට අන්න ඒක දැනගැනීම සඳහා බුදුජානනාචි අපට දෙන මේ ස්පර්ශ ආහාරය පිළිබඳව දැනුවත් කියලා තමන්ගේ හිතසුව සලස ගන්න හැටි. තමන්ගේ අර්ථ සිද්ධිය සලස ගන්න හැටි. නිවන් ලබා ගන්න හැටි බුදුසසුන කියන්නේ මේ ත්‍රිවිධ වේදනා. සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා මේ වේදනා තුන් જાතියක් තියෙනවා. ඒ නිසා අපිට රූපයක් එනකොටම, සද්දයක් ඇහෙනකොටම, ගඳක් රසක් පහසක් ලැබෙනකොටම තමයි දැනෙන්නේ මේකෙන් මිහිරි ප්‍රණීත සුඛ ගතියක්ද එන අප්‍රිය අමනාප දුක් ගතියක්ද කියන එක අවුලෙන්කට කරන්නේ මේ එක එක අරමුණු ඇවිල්ලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ බාහිර ආයතන ඇවිල්ලා ඇහ කන දිව නාසය කය මන කියන මේ සංවේදී ඉන්ද්‍රියන්ට ආපాతගත වෙනකොට මුලිච්ච වෙනකොට ඒක කවදාකවත් මනාපයක් හෝ අමනාපයක් ඇති නොකර යන්නේ ඉතින් එන රූපේ ජාතකමන්ත හොයන විනෝඩ මේ රූපේ දැකීමෙන් මට ඇතිුනේ මනාපය අමනාපයද මේ සත්‍ය ඇසීමෙන් මට ඇතුලේ මනාපන දමනක්යක්ද කියන එක. මේ ගන්ධය, මේ රසය, මේ පහස, මේ හිතවිල්ල ඇතිවීමෙන් මට ඇතුන මනාපමනාප දෙක කියන මේ වේදනාව හරහා තමන්ට දැනගන්න පුළුවන්. මේ කොයි දේ ඇති වුණත් මනාප වෙන්නත් පුළුවන්, කොයි දේ ඇති වුණත් අමනාප වෙන්න පුළුවන්. අන්නේ වගේ මායාකාරී මොලේකින් තමයි මේ අපට මේ මනාපමනාප ඇති කරන්නේ. නමුත් අපි ඒ වෙනුවට දකින්න රූපේ දොස් කියනවා. අසවල් රූපේ නිසා මට ආහාර දුන්නේ. අසවල් රූපේ නිසා මට අමනාපය දුන්නේ කියලා. අර බාහිර රූපයත් එක්ක අපි ගැටෙන්නේ මේ නීත්‍ය සංඥාවෙන් සුඛ සංඥාවෙන් සුඛ සංඥාවෙන්. මොකද කොයි දේ දැක්කත් කොයි මනාපමනාප පහළ වෙන්න පුළුවන් ගැටියක් තියෙන නිසා ඒ රූපෙත් එක්ක ගැටෙන එක නතර කරලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් එක්ක ගැටෙන එක නතර කරලා ඒ ගැටුම නිසා ඇති වෙන මනාකමන ආපදයක දැක දැන ගන්න පුළුවන් නම් ඒකට අවදි නම් වේදනාවට පස්සනවන ඒ යෝගාචර ගත කරන හැම චිත්තක්ෂණයක ඉඳගෙන හිටියා සක්මන් කරත් එදිරිදාගල කරත් මේ කොතනකාරී ආයතනයක වැඩ ඒ වැඩ කරන එක විතරයි අපිට කෙලෙස් උපදවන්නේ අනිත්‍යව නෙවෙයි ඒ කණුක බලනකොට රූප බලන බව මෙනෙහි කරලා දැනගෙන මේ රූපේ නිසා මට පාළුනේ මනාපයක්ද මනාපයක්ද කියලා දන්නවනම් එහෙම නැත්නම් දැනගන්න උනන්දුවක් තියෙනවනේ ඒ උනන්දුව නිසා මේ ඉන්දිය සංගරේ නිසාම සබෝතන්සේ සඳහන් කරලා තියෙනවා ඒ රූපේ හරහා මනාපේ පාද වුණත් ඒ පහළ වෙන මනාපේ අනුලංශුක නතර වෙන්නේ තියෙනවා සත්‍යමත් බලනදී පිළිබඳ අමනම්පේ පහළ වුණත් ඒක පිළිබඳ ලෑස්ති මනසකින් බලනවා නම් ඒක මත පහළ වෙන අමනාපේ ලක්ෂ අඩු වෙන්න ඉඩ තියෙනවා මේකෙන් නොදැනී කිව්වොත් මේ අපි අත්නෝමති කර තද නාප තද අමනාප පහළ වෙන නිසා සතිය ගත කරනකොට මනාපමනාප පහළ නොවෙනවා නොවේ පහළ වෙන්නේ ඉඩ තියෙන බරපතල මනාප සහ බරපතල අමනාප පොට්ට අඩු කරලා නෝපන් අකුසල් අඩු කරලිය යුතු උදව් කරනවා. ඒ නිසා රූප නොබල සිටීමෙන් භාවනාවක් වෙන්නේ නැහැ. රූප බලන ගමන් නැත්නම් දහන ගමන් කතරස් පහත විඳින ගමන් අන්න ඒ දේ හරහා ඒ දෙකේ අන්තර්ගතණය හරහා දෙක හැපීම හරහා තමන්ට දැනෙන වේදනාව තව කෙනකින් අහලා බෑනේ ඒක තමන් දැනගන්න ඕනේ. අන්න ඒකට අවදි නැත්තම් එයා කබලිකාකාර වගේ නෙවෙයි මේ පස්ස ආහාරයේ කියන මාතෘකාව පනන. ඉතින් මේ පස්ස ආහාරය රෝගය දකින්න අවස්ථාව පාසකලක් බලන රත්ය කහන කඩක් බලන රසක් බලන භාෂක් ලබන අවස්ථාව පස පාස මේ සතිය පිටවලා කියන එක රහතන් වහන්සේ නමක් වගේ කෘත්‍යයක් විශේෂ ඉතින් කෙනෙකුට කරන්න බෑ. කෙරුවොත් කාටද ඒකට උනන්දුම මේ කිසිම දෙයක ලස්සනක් නැතු වෙනවා. මේ කිසිම ආනන්දයක මේ කල්පල් වාක්‍යයක් නැතු වෙනවා. ගන්ධ රස පහල මොකක්වත් නැහැ. ඒ නිසා අපි ලෝකයේ රස විඳිනවා කියලා කියන්නේ තද්ද අසත්‍යමත් කරනවා. තද්ද ප්‍රමාදයක් ඕනේ. ඒ ප්‍රමාදය දන්නවනම් ඒක මේ පශ්චාත්තාපේන කාරණාවක් නෙවෙයි. ඒ හරහා ඒ මොනකම ආකාරයකයි ලෝකේ රස විඳින්න පුළුවන්. එතකොට කාන්දරස් පහත රූප ශබ්ද 30 එළඹ සිටි සිහියකින් මතුවෙන මතුවෙන වේදනා පිළිබඳව වාර්තා කරන්න පොත් බලා ගන්න කමට අසුද්ධකට විස්තර කරන්න පටන් අරගත්තොත් මුත්තල මතක තියාගන්න සුද්ධ විපස්සනා කියන්නේ බලවත් ජීවනෝක ගත කරන්න. ඒක නිසා ඒක මේ මම ඉඳගෙන ඉන්න ඕනේ මම මේ තොරටෝ මහ විහාරයට වෙන්න ඕනේ ඒවත් ඒ භාවනාවට එන්න ඕනේ කියලා කතාවක් නැහැ. ඕන තැනක රූපය සබ්දයක් ගන්ධයක් රසයක් සම්බන්ධ වෙන වෙලාවෙදී තමයි මතුවෙන වේදනාව බලනවා නම් ඒ වේදනාව ස්පර්ශ නිසා වේදනාව පහළ කරන ස්පර්ශ ආහාරය අපි නිතරම හරියට ගමින් ඉන්නේ මොළයට සම්බන්ධ කරගෙන ඉන්නේ. ඒ එනින දේවල් හේතුයේදීම නම් කරගන්න පුළුවන් නම් එන්නේ එන්නේ අපි අර තද අන්තවාදයට යන්නේ නැතුව මධ්‍යම නැත්නම් සුව සමශීතෝෂ්ණ කාලීය ප්‍රදේශයේ හිතගත කරන්න පුළුවන් ගැටියක් තියෙනවා ඒක විඥාන ආහාරය වගේ ගැඹුරු නැති වුණාට වෙනස් කරනවා එනිසා මනෝ සංචේතන ආහාර කියලා එකක් තියෙනවා මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ මේ මතුවෙච්චි මන අපිට මේ මතුවෙච්චි අමනාපය අනුව අපි සැලසුම් කරනවා මේක වැඩි කරන්න ඕනේ මේක අඩු කරන්න ඕනේ මේක නයින් කරන්න ඕනේ මෙහා ලං කරන්න ඕනේ කියලා ඒ ඇති වෙන හැම සිද්ධියකදීම චේතනාකාර කරනවා. ඒක නැත්නම් සැලසුම් සකස් කරනවා. ඒක නැත්නම් සංස්කරණ කරනවා. ඒ සංස්කරණ කරන ගතිය කරන්නේ මට ඒක සැප වේදනා වැඩි කරගන්න. මගේ මාන්න වැඩි කරගන්න. මම ලොකු කරගන්න. ඉතින් තමයි හැම සංසිද්ධියකදීම මේ චේතනාවක් අර සිද්ධිය දඩවීම කරගෙන සැලසුම් හතර ගතිය ඒක වතුලේ අකුරවල දිනවා වගේ කිසිම වේදනාවක් ආවොත් අපි ඒකට චේතනා පහළ නොකර ඉන්නේ. ඉතින් ඒ නිසා සවචනාංශේ මේ චේතනාවල් වල ඉක්මීම නැත්නම් චේතනාවල් වල නැත්නම් සංස්කාර වල සමනය කාය සංස්කාර සමන වචී සංස්කාර සමන සහ චිත්ත සංස්කාර සමන වශයෙන් ශික්ෂා පදවදී ඉක්මීම වශයෙන් පෙළගන්නේ. ඉතින් මේ විඥාන ඡායතන ආකිච්ඡායතන වගේ තැන් වලට එනකොට ඒ දෙකේ සම්බන්ධතාවය එදා ප්‍රශ්නකුත් අහලා තිබා මේක ටිකක් කල්තරුව දැනගන්න පුළුවන් මේ මතුවෙන විඥානය කුමක්ද කියලා තේරෙන්නේ ඊට ඉස්සෙල්ලා ඇති වෙන සංස්කාරයන් අනුව තමයි. සංස්කාර කරන්නේ එකම තමයි දකින්න අහන හැම දෙයකින්ම මම හලක කරගන්න, මාන්නෙලු කරගන්න, තෘෂ්ණාව කරගන්න සලසුම් කරනවා. සංස්කරණය කරනවා චේතනා පහල කරනවා අදිෂ්ඨාන කරනවා ඒ නිසා විඥානයේ කියන ඔක්කොම ඇති හැටියෙන් පෙන්වන්න දෙන්නේ නැති මුවා කරන වර්ණ ගන්නවන තහඩුවට තමයි සංස්කාර කියන්නේ. එම එන විදින තොරතුරු කෙලින් විඥානය කියන්නේ දෙන්නේ තමයි වාසිතික විතරක් අරගෙන. ඒක ලොකු කරලා නිසා ඕනම වෙලාවක විඥාණයට යන්නේ සංස්කාර දොරටු වල දොරටු පාරමින් බේරිලා යන ටික විතරයි. ඒ නිසා යම් කිසි කෙනෙක් දන්නවා අපිට කවමදාකවත් මොනම දෙයක් දිහාවත් බලන සංස්කරණය නොකර ඉන්න බෑ. දකින්නකොට මේක අපි උපවට්ටම් කරන්න හදනවා. ආලවට්ටම් කරන්න හදනවා. දියුණු කරන්න හදනවා. ලුණු ටිකක් දාන්න හදනවා. උමුල ටිකක් දාන්න හදනවා. ඉතින් නම නම වැඩ. තියෙන දේ තියෙන විදිහට කන්න බෑ. ඔය ඒ ඒ ඒ දිශානේ මේ මනුස්සයානේ ආහාරයෙන් මෙච්චර දුක් විඳින ලොකු මිනිහ මොකොත් නැතුව කරන කුරුල්ලෙකුට කවදාකවත් ගැස්ට්‍රයිටිස් හැදලා තියෙන කවදාකවත් පොත බලන්නේ නෙමෙයි. ලෙල්ලේ ඉඳලා කාගෙන යන හෙළෙවෙකුට ෆයිබර්ස් ගන්න වෙනම කඩේට ගිහිල්ලා බනන ෆයිබර් ඉල්ලනද කියලා නුඹේ. මොකක්ද? මේ මිනිස්සු මේක උපමට්ටම් කරනවා ඒක සුබ සාත්‍රයක් කරලා. ගාපු දවසේ ඉඳලා මුන්න මගුල කෑවත් පැස්ටයිටිස්. ඒව නැත්තම් ෆැට් වැඩි කියන. මොනවාද එක කතා ගන්නවද? කැලිකුලේ කාලා ඉන්න මොකාටවත් දොස්තරලා නෑ වෛද්‍ය තාත්තලෙකුත් නෑ ෆාමසිස්ට්ලෙකුත් නෑ ප්‍රෙස්ක්‍රිප්ෂන් නැත්තේ නෑ ලෙඩක් නැත්තේ. මේ සංස්කරණ වැඩි නිසා අපි හිතන අපි ලොකු ජයග්‍රහණ ලැබලා තියෙනවා නාමිකමාන කරලා තියෙනවා ප්‍රගතියක් ලැබලා තියෙනවා නමුත් ලබල තියෙනවා ලබල තියෙන්නේ ආතතිය වැඩි වීම විතරයි. අසහනය වැඩි වීම විතරයි. ඒ නිසා බුදුජානනාථේ දේශනා කරනවා මේ සංස්කාර කරන සකස් කරන අයට මේ ලෝකේ වර්ධනය කරගන්න අපි නව නිර්මාණ හොයලා නව නිෂ්පාදන කරමින් ඉදිරියට යන්නේ අයට බුදුජානක සඳහන් කරනවා ලෝක වඩක කියලා නමක් වෙනවා. මේ ලෝකේ වඩන උදේසේ සඳහන් කරන ලෝක වඩකෝ සුසාන වඩකෝ. ඒගොල්ලන්ට ප්‍රධාන වශයෙන් වැටෙන්නේ සුසාන භූමිය වැඩේ. මේ පසුගිය අවුරුදු 200 කතරම ප්‍රසිද්ධයි. අපි මේ විද්‍යාව නිසා තාක්ෂණ නිසා ලෝකේ විශාල දියුණුව ඇති වුණා. ඒ දියුණුව නිසා කවදාකවත් නැතර සුසාන භූමිය වැටෙන්නේ. ඒ නිසා යම් වෙලාවකට මේක දැනගෙන මේ වෙත පැමිණෙන දේ කවදාකවත් ආතතියක් දෙන්නේ නැහැ. සංකල්පයක් දෙන්නේ නැහැ. මේක අපි සකස් කරගන්න කරන ප්‍රමාණයට සංකල්පය. ඉන්ජාපි කෙටි කාලයක් දවසේ ඉඳ ගන්නවා. එහෙම නැත්නම් එක කර ගන්නවා. අනික ඔක්කොම විලාවේ සීල සංස්කරණ කිරීම කරනවා. ඒ වෙලාවේදී අධිෂ්ඨාන කරනවා. මේ සකස් කිරීම නැති කරලා මම එන දෙයට බලනවා. ඉතින් ඉන්නේ ඒ පරිවර්ෂණය සඳහා තමයි පරිශනාගාරයක් විදිහට සර්වචන්ස කියන්නේ කැලේකට වින්දන්නේ. මොකද මේ රාජධානි වල නගර වල ගම් වල කොහොමනක්වත් ඒක කරන්නේ. අපි ගස්කොළන් ඉතේ ඉන්නකොට බුරුලොත් ඉන්නකොට රංගාත් එක්ක ඉන්නකොට ඒගොල්ලෝ අපිට මොනවාක්වත් බලපෑම් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන් කරන්නේ ඉන්නේ අපිට පුළුවන්. උන්ද උන්දලාට ඕනේ හින්දෝ කියාගත්තා. තමන්ගේ වාඩි වෙලා කය හොල්ලන්නේ නැතුව වචන කතා කරන්නේ නැතුව ඒකෙච්චර ස්වභාවික දෙයක් මේ කෘතිම තමයි. මේ කය වචන දෙකේ මොකක් නොකර සිටීමට ගන්න ප්‍රයත්න. නොකරන්නේ. ඒකල බලන්න ඒක කොච්චර ලයින් ලබනවා. ඒක ඒකට අපිට වේදනාව එනවා. එතකොට අපිට වචන කතා කරනත හිත කතා කරනවා. ඉතින් මේ වැඩ ගොඩක් කරනවා. ඉතින් ඒ නිසා ඕනම කෙනෙකුට ඒ වගේ අරන් එකතු වෙලා ආවිලා ඉන්නකොට මේ සංස්කෘතිය නොකරින්ද කියනවා. පුදුමාකාර බොජදමිලක් එන්න පටන් ගන්නවා හිතේ. නමුත් සර්වචනයේ හොඳටම දන්නවා. ඒක එහෙම තමයි. ඒක පුදුමස කියනවා මම දන්නවා ඒක තාත්තේ දන්නවා ඒක. නමුත් ඒක ටිකට පුහුණු කරගෙන යනකොට ඔය කොච්ච දාලා කොච්ච දාලා කොච්ච දාලා ඒක ආයෙ එකටවත් වෙනවා. ඒක කයත් තැන්පත් වෙනවා, වචනයත් තැන්පත් වෙනවා, හිතත් තැන්පත් වෙන්න පටන් ගන්නවා. ඒ තැන්පත් වෙන්න පටන් ගන්නකොට මේ බුදුජානක වහන්සේගේ ඉන්දිය සංවරය එහෙම නැත්නම් මේ හිතේ පවා චේතනා අනිෂ්ඨාන ඇති නොකර ඉන්නේ ඉන්නකොට ඒ කෙනාට විශාල පහළ ගතියක් මහා තනිකර ගතියක් මහා ඕනියක් ගතියක් මහා ස්පීඩු ගතියක් එන්න පටන් ගන්නවා යමක් නොකර ඉන්න වෙලාව. ඒ වගේ විවිධ චේතනා එන්න පටන් ගන්නවා. මෙහෙම ඉන්නකොට යාලෙම කෙරුවොත් හොඳයි මෙහෙම කෙරුවොත් හොඳයි කියලා. අන්නේ වෙලාවේදී සංචේතනා මනෝ සංචේතනා ආහාරයේ නැතුව තමන්ට ඉන්න බැරි බව තේරෙනවා. මොනවාරි හිතන්න. මොනවාරි සැලසුම් කරන්න. ඉතින් ආදී මනෝ සංචේතනාවල අර කපලිකාර ආහාර ප්‍රමාණය දැනගෙන කන්නා වගේ මේ වේදනාවල් ස්පර්ශය යම් ප්‍රමාණයක් නැතුව මේ මේ වගේ සංචේතනාවල අඩු කරනකොට අඩු කරනකොට ඒ යෝගාචර තේරෙනවා අසංස්කාරව යම් කටයුතු වගේක් මේ ජීවිතේ සිද්ධ වෙනවා සංස්කාරව යම් කටයුතු වගේක් සිද්ධ වෙනවා ඊටාමතා යම් ටිකක් වෙනවා නොහිත නොමත යම් කටයුතු වගේක් වෙනවා සවිඥානිකව යම් කටයුතු ටිකක් වෙනවා අවිඥානිකව යම් කටයුතු ටිකක් වෙනවා ඒ හිතාමතා සවිඥානිකව සංස්කාරක දුවට අපි කරනවා කියලා කියනවා අහිත අමනා නොසිතා ඉබේ සිද්ධ වෙන අවිඥානික සිද්ධ වෙන දේවල් කියලා කියනවා. කරන දේවල් සහ වෙන දේවල් අතර වෙනස දැක ගන්න පුළුවන් කෙනෙකුට. ඉබේ සිද්ධ වෙන හුස්ම සහ ආයාසයෙන් කරන හුස්ම. ආයාසයෙන් කරන සක්මන සහ අනායාසයෙන් වෙන සක්මන. ආයාසයෙන් ශබ්ද ඇහිම සහ ඇහෙන ශබ්ද, අහන ශබ්ද සහ ඇහෙන ශබ්ද. බලන රූප සහ පෙනෙන රූප විඳින වේදනා සහ බලනකොට විඳ වෙන අපි විඳවනවා කියන එකක් තියෙනවා. විඳවන වේදනා කියලා මෙන්න මේ දෙක වෙන් කර ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට තේරෙයි අපි හිතාමතා කරන ටික ජීවිත යාත්‍රාවේ බොහොම සුළු ලේසියයි. ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ නොසිතා නොමතා අනායාසයෙන්. අන්නේම වෙන්න වෙන්න වෙන්න මම නැති වෙනවා. ඒ සිදුවෙන දෙයට සිදුවෙන්න ඇරලා අවුරුදී අප්‍රමාණ දීව බලන්න පුළුවන් ඒක ලොකු තාපසක්. එතකොට තේිනවා මේ මම බලාගත්තේ නැතුනට මේ කය කය විසින් බලා ගන්න. දැන් හුස්ම ටික ගන්න හැටි දානවා. වේදනාව කව කවුරු දික් කරගන්න හැටි දානවා. ඒකට බොඩි නොලෙජ් කියන එක තියෙනවා. එයාට මේ වෙලේ ಭಾರತೀಯ අපි හුදුවන බලන්නේ කිව්වොත් මේ මනෝ සංචේතන ආහාර නිසා චේතනා නොකළ යුතු තැන් වල චේතනා කිරීමෙන් කර්ම රැස් කරන්න හැටි. ප්‍රපංච නොකළ යුතු දෙනවල ප්‍රපංච කිරීම නිසා ආතතියක් ඇති කරන හැටි. බැලුවොත් ඒක මේ ප්‍රශ්නේ ඇති කරන්න හෝ ප්‍රශ්නේ විසඳන්න දෙවෙන්නේ සම්බන්ධයි. තන්නේ කර මගේ අධිකාරිය අරගෙන තියෙනවා. අපි යම් විදියකට මේ තේරුම ගන්නතු මේ සංචේතනික ක්‍රියා සහ අචේතනික ක්‍රියා වෙන් කරගන්න බැරි නම් අපි බොහෝ විට අල්ලවුදලෙක් නාමයෙන් කරා. මේක වැස්ස නිසා දීප්ත වුණා. ඒක ආණ්ඩුවක නැති නිසා සිද්ධ වුණා කියලා කැකිල්ල තීන්දුවට යනවා. ඊට පස්සේ ඒක සාධාරණීකරණය කරන්න ලෝකේ කියන පච ලක්ෂයක් කියන. කරන්නේ ජනවල සේරම කරනවා. මේ සිද්ධ වෙනකොටම මේක හිතාමතා කළ දෙයක්ද එහෙම නැත්නම් නොසිතා නොමතා කළ දෙයක්ද කියලා බලුවොත් මේ මුළු ජීවිතේම මේ හිතාමතා නැතුව යනවා. ඒක හොඳම නිදර්ශනය තමයි අවුරුදු 6 වෙනකම් පොඩි දරුවෙක් කිසි දෙයක් හිතලා කරන්නේ නැහැ. එතන ජීවිතේ සුන්දරම වයස. ඒ දරුවෙක් දිහා බලනකොට ඕනේ ආතතියක් තියෙන කෙනාට ආතතිය නැති වෙනවා. මොන්දියට බඩ පිරුණු කක්කයනවා. බඩ ගෙනිනට හඬනවා. සීතල වෙනකොට හඬනවා ඉච්චරයි. ප්‍රශ්නේ වැඩි වෙලා කියලා ඕනට වැඩි පොට් එකක් දැම්මොත් ඉතින් හඬනවා. ඒක මේ අම්මට විරුද්ධව නඩු කියනවා නෙවෙයි. මේ වයිතර ජීවිතේ සුන්දරව වයිසෙ. භාවනා කරලා මේ මනෝ සංචේතන අල්ලගත්තට පස්සේ ආගේ මනස අන්තිම පොඩිදරුවෙක් කිසිම දෙයක් සකස් කරන්නේ මට මෙහෙම හිතෙනවා කියලා කෙලින්ම කෙලින්ට කියනවා. ඉතින් සම්බි ලෝකේ කන්නේ නැහැ එහෙම කියනවා. දානි කිසු වරදොල තේරුකණින් දන්නේ. ඔබ ටිකක් ඔබවට්ටම් දාලා කියනවා. ආලවට්ටම් දාලා කියනවා. ඉතින් අන්තිමදී කරන හැම තේකින්ම ඇති වෙන්නේ අසහනයි. හැම තේකින්ම තියෙන ආතතිය. ඒ නිසා මේ අකින්චඤ්ඤය කරගෙන යන්න ඕනේ නැහැ. අපි මේ ආනාපාන සතිය කරනවා කියලා හිතුව නැත්නම් තක්ම භාවනා කරනවා කියලා හිතුව. ඒ ඉරියව්වට අනායාසයෙන් ඉන්නකම් පුරුදු කරගන්න. ඒක හරි අමාරුයි. ඒක මොකද අපිට ඉදින්දා ජීවිතේ එහෙම චිත්තක්ෂණයක් අදින්දුනේ දෙකයක් නෙමෙයි. හැම වෙලාවෙම මොකක් හරි මේ න්‍යාය පත්‍රය නිවැරදි කරන්නේ. කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඒ ඔක්කොම වැඩ කරපු කියාන සංකවදී උන්ට පටලව සම්මිතිකව සමබරව වාඩි වෙලා බලාගෙන ඉන්න මොනවාක් නොකර ඉන්නකොට වෙන දේ කොහොමද ලෝකයක් තියෙනවා. බලන්න හිතියොත් වෙන දේ කොහොමද කියලා මේක සම්පූර්ණ ලෝකෙම තියෙනවා. මොනම කෙරුවත් අර සිදුවෙන ලෝකෙන් සමගයි. ඒකට කරදරස් වෙන්නේ. ඒ නිසා සියල්ල සිදුවෙන්න ගන්නකොට අමාරුම දේ තමයි මේ හිතට කායත වචනට වැඩිය නැත්නම් සීල ශික්ෂාවට වැඩිය මේ හිතට එන දෙයට එන්නට බලන්නේ නැහැ. අපි මේක නතර කරන්න උත්සාහ කෙරුවොත් රබර් ගෝලයක් වතුරට තියාගෙන ඉන්න හදනවා වගේ. අතරුවන් එළියට එනවා. ඉතින් මේකට යන්න ආරම්භ ඉවර බලන්න මේ හිතවිලි අපි එන්න කියලා ආවද? නැත්නම් මාව නියෝජනය කරන්න එකක්ද? මට හිත සුව සලසන දෙයක්ද? මගේ අත් ආත්ම සිද්ධියක් ඇති කරන්නේ නැහැ. මේ නිකන් මේ මොහොතේ තියෙන වැඩි වගේ. ඔහේ ගලිගම ඇයි මේ වෙලාවේ අරකට වැඩි එක ලොකුනේ ඇයි මේක නැති කරන්නේ කොහොමද කියලා අහුවොත් එහෙම මොහොතයි කියලා කාටවත් මොහොත රස විඳින්න හම්බෙන්නේ නැහැ. ඒ මොහොත වෙන්නේ කේන්ති කියලා කියන්නේ. මේ මයිත් එක යුද්ධ කරනවා. නෑ මම නම් කියත් ඔකම තමයි. ඉතින් නොබැලුවොත් මේක නිසා යම් කිසි කෙනෙක් මේ විඥාන ආහාරයට යන්න ඉස්සල්ලා මේ මනෝ සංචේතන ආහාර කියලා දැනගත්තොත් තේරුම් ගැනීම මේක පිළිබඳව දැනීම නිසා අපි වෙතින හැම දෙයක්ම අපි පෙරනවා. හලනවා. තෝරනවා. මෙන්න මේ තෝරගත්ත ටිකක් විතරයි විඥාණයට යන්නේ. මේ තෝරපු දේ නිසා කවදාකවත් විඥාණයට ප්‍රකෘතිය යන්නේ. ප්‍රකෘතියට යන්නේ ඉඳ දෙන්න නම් ලෑස්තිලා යන්න ඕනේ. මේ සිද්ධ වෙන දේ ආයුරු කිසිතාක දෙයක් නෑ. ඒක ඒක විසින්ම පරිපූර්ණ දෙයක්. ඒක සකස් කරපු ගමන් ඒකට කර්ම රැස් වෙනවා. චේතනාව පහල කරනවා කර්ම රැස් වෙන නිසා චේතනා විකේ කර්ම වදාන කියන දුචාංශ බොහෝම මූලික න්‍යායක් ඇති කියලා තියෙනවා. ඒ නිසා චේතනා ඉන්නනේ ප්‍රශ්නයක් නෑ. මේ චේතනා චේතනාව සෙන්ටර්. එතකොට තේරෙයි එම චේතනා නොකර ඉන්න ජීවිතය හැම සමුදායක් වගේ. හරිම ජීවිතේ කාව්‍යයක් වගේ. ෆ්ලූට් එකකින් එන සත්‍යයක් වගේ. සම්පූර්ණ කර්ම රසායන දෙයක් කියලා. මොනවා කරත් ඇහැට කුණක් වඩනවා වගේ ඒක හරිස්කයි. ඉතින් උසාවිචින කාලේ කියනවා ඒ දසරත රජුගේ බිරේ වගේ කියලා. ඒ දසරත රජු මන්නිකානේ ඉන්දියාවේ ජීවිතය ඒ රජුගේ රාජ්‍ය ජීවිතය විචාර ගංගක හෝ මුහුදක හිටපු විශාල කකුලෙක් මෙරිලා කකුල් කට්ටක් හම්බුනවලු කකුල් අඬා හිතා ගන්න තරම් ලොකු. ඉතින් මාළු කාර්ය දෙලකට ආවට පස්සේ ඒක ඊට වැඩි මට ඔප්පු කරාට වනේ දේනාට මෙන්න මේ කරා කරුණා. ඒක වහන්සේ වගේ කිව්ව තමයි හොඳ කියලා. ඉතින් රැකියාවල පුරෝහිතකට කතා කරලා මේ වගේ දෙයක් හම්බෙච්චාම අපි මොකද කරන්නේ කියලා. පුරෝහිතකවල ස්වාමීන් වහන්සේ කට්ටහිට දෙකට සම්බන්ධව කපලා දෙපැත්තට දෙරහන් ටිකක් ගැහුවොත් ඕකෙන් එන සද්දේ පුදුමාකාරයි. ඉතින් දක්ෂ පෙරවායන කියලා අරකට දෙපැත්තේ ගානට කපලා ඉටි කොටයක් වගේ පොල් කොටයක් වගේ දෙකක් දෙකක් ගැහුවට පස්සේ මුළු රාජධානියටම ඇහෙනවා. ඒ ඒ තරම්ම මේක මේ රාජ්‍ය වර්මකන තෑගිදින මේක රාජකීය බාහනක් විදිහට තියන්නේ හැමදාම බාහනකාරී කියලා රජුරන් කියනවලු ඔබතුමාගේ රාජ්‍ය බාහනකාරී මේ වගේ මුළු රාජ්‍යයටම එන බෙදයක් තියෙනවා කියන්නේ. එයා accounts දෙන්නන්න එපා උදේ හවසේ. ඉතින් රාජ්‍ය වල මේක නිකම්ම නිකන් තියෙන එකේ හොඳ නැහැ කියලා මේකට මැනික් කෝබන් කියලා. නිකන් ගන්නවා විතර වටින එක නිසා මේ බෙලේ කරන මැණික් කොබ්බන ඉතින් මැණික් කොබ්බලයිල සට්ටු කරලා බලනවා බෙලේ නිකන් හුබ්බු මේ අපිට හම්බුච්ච මේ ලස්සන මනුස්ස ජීවිතේට මැණික් කොබ්බන්න කියලා තමයි මේ හුබ්බු ගන්න මේ යන ජීවිතේට එන්න දෙන්න බැරි කම ඊට පස්සේ මේ චේතනා වැඩි කරන හොඳ චින්තකයෝ කියලා නොබෙල් ප්‍රයිස් දෙනවා අයියෝ කොයි එකද චේතනාකින් අඩුවේ කර්ම ඔක්කොම එක විදිහට පිළිසොනේ. උගදේ කෙටරේ මට හිතෙන හිතේ ආරම කට පුලි හරම කුමාර බච්චි කී කියා ගන්න කොහොමද කියලා. අනිත් එක විතරක් මාසින මට එහෙම තමයි කියන්නේ. අපි ඔක්කොම හිතන්නේ එකම දේ. නමුත් මේක මගේ කියා ගන්න. මේක මම කියා ගන්න. මේක මගේ පුත්‍රිකේ කරන කරගත්තාම චික්කේ වගේ හිත කොච්චර කඩක් පුලිට ගිහලා. ඉතින් රෙන්නේ ඔෆිස් එක දෙන්නේ වැඩ කරන ලොකුලාව කෙල්ලෙකුයි කටහඬ කොල්ලෙකුයි. ඒ කොල්ල උදේ ඉඳන් හැන්දෑවට වැඩලු. කෙල්ල වැඩි කරන තුටයි කරන්නේ මොන මොනවද කල්පනා කරනවද? ඒ කෙල්ල දැකලා අර කොල්ල දවසේ දෙන්නේ මොහොතයක් ගන්න බෑස කටේ ගහන කල්පනා කර කර ඉන්නවා. එසේ අගොල්ලෝ සිසින ඔයා මොනවද කල්පනා කරන්නේ කියලා. අර දෙගලුවා කරලා හරියටම ඔයා හිතුවේමයි තියෙන්නේ. චීකේ කඩප්පුනේ. කොන්දක් තමයි. අපි ධර්ම සභාව කියන්නේ අපි හිතෙලිට කියනවා. අනිවාර්ය කෙලින්ම කියන මට හිතන ඉතින් කියන අනේ ඔබ වහන්සේ කිව්ව මේකට මටත් එහෙම තමයි. මගේ තිත කඩස්ලි. මගේ තිත කුපාලි. ඔබ කියවනේ මෙතන හිටිවි. ඔබ ගෙවල් දරන ඔබ කියන්නේ පසංගගෙන අපි ඉන්නේ. අපිට තරම් නෑ කියලා. චේතනාව කියලා කියන්නේ සදාකාලික තුප්පෙන දෙයක්. සබ්බේ සංඛාර දුක්ඛ. සබ්බේ සංඛාර අනිච්ච. එimhe අපේ හිතෙන් ඇති වෙන සංස්කාරටික වසහාගෙන මේ අපි මේ මහත් එක්ක ගන්න ශිෂ්ටාචාර වෙන්න එනිසා යම් කෙනෙක් බුදුන් අදහනවා කියලා කියන්නේ. බුදුන් අසකට දීලා කියනවා. ඔබ වහන්සේ දකින්නකොට මේ මේ මේ හිතනවා. මට මේක දකින්නකොට මේ විදිහට පුතුරාගෙන මම මොකද හිතේ දන්නවා. මේ විඥාන මම දන්නවා. ඔන්න ඔකට මෙහෙමයි කරන්න තියෙන්නේ. අපිට වෙලා තියෙන්නේ මේ අපි හිතන දේ අපිට ඒ විදිහට එලි කරන්න බෑ. රූපය දකින්න මොකද හිතෙන්නේ? ආනපනේ මුල දකින්නට කොහොමද හිතෙන්නේ? මැද දකින්නට කොහොමද හිතෙන්නේ? අග දකින්නට කොහොමද හිතෙන්නේ කියලා කියන්නේ හිතන්නේ යෝගයෙන් වටනවා තේරෙන්නේ නැහැ. අනිත් මේක මොකද්ද වටිනාකම මේක? කවදා හෝ ඒක චේතනාව සංචේතනාව සංස්කරණය හේලි කරපු අවසතර මොනම කෙලෙසකට දෙන්නේ නැහැ. නිසා මේක හෙලි කිරීමට අපි සත්පුරුෂය වෙලා. කල්යාණ මිත්‍රය වෙලා. අපි ධර්ම සාකච්ඡා කරන්නේ. බුදුඥානක අපිට ඉන්න ලොකුම කල්යාණ මිත්‍රයන් වහන්සේ උන්වහන්සේ ළඟට යනකොට අපටම පේනවා. ඒ කන්නාඩිය මොකද වෙන්නේ කියලා. ඒ සාකට තමට ඇති වෙන මේ චේතනාව එහෙම නැත්නම් දෙයක් දකින්නකොට මේක මෙහෙම කරන්න ඕනේ කියලා ඇති වෙන කල්පනාව ප්‍රකල්පනාව එතන අදිෂ්ඨානය හෙලි කෙරුවා නම් එයාට ආයෙත් අවුරුද්දක් කෙලෙසෙන්නේ ඒ නිසා මුචුරන්සේ සඳහන් කරලා තියෙන මේ කපලිකාර ආහාර වල හිතන් කියලා පස්සේ මේ වේදනාව කියන පස් ආහාරය අයින් කරලා පස්සේ ඒකට තමයි තේරෙනවා ඥානච පකප්පේටි යංච චේතේටි යංච අනුසේති ආරම්භන මේ කන්නෝති විඥාන සත්‍ය කියලා. එතකොට දැන් විඥාණයට කබලිකාර ආහාර සම්බන්ධව අපි අවශ්‍ය ප්‍රමාණයට කැමලික ගන්නවා ඇර මේ ඕනෑමට වැඩි භෝජන සංග්‍රහ කරන්න ඕක දුෂ්කරක්‍රියා කරන්නේ කියලා දන්නවනම් ඒකෙන් යන කෙලස් අඩු වෙනකොට එවැනි මේ ස්පර්ශ සම්බන්ධ මේ අනන්ත වූ සැපකෝයින් ගතිය වෙනුවට විතරමින් යන දේ බාර ගන්න පටන් ගන්නතර පස්සේ එයාට වද දෙන දේ තමයි මනෝ සංචේතන. කල්පනා චේතනාස අනුසය. උදාහරණයක් සඳහන් කළ තියෙන විඥාන චායතන කිච්ඡඥාතනට ඉස්සර වෙලා ඒකේ නයිතෙන් යන ඉස්සර වෙලා තමන්ට ඇති වෙන මේ යංච පකප්පේටි යංච චේතේටි චේතනා සහ ප්‍රකල්පන එන්නකොට මට දැනගන්න ලැබීවා කියලා නිස්ඨාන කරන්න කියලා. භාවනා කරලා මට ආනාපාන පේන්නේ කයත් තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. එතන මේ ඇතුළ මේකෙත් කියලා දැනවහොත් නැහැ. ආන්නේ වෙනකොට කාණ මොන විදිය ප්‍රකල්පනාද පහළ වෙන්නේ. අනාගත හැරෙන්න පහළ මොන විදිහේ චේතනද පහළ වෙන්නේ? දැන් චේතන පහළ වෙන තියෙන හේතු නැති කරලා තියෙනවා. ඉතින් පහළ වෙනවා නම් පහළ වෙන්නේ අතීතයෙන් ගෙනා කර්ම ශක්තිය. එතන ඇබ්බැහි. එහෙම නැත්නම් මනෝ විකාර හීන. අනේ ඒ තුල පේනවා මේ යටි හිතේ ගබඩාවේ මොනවද තියෙන්නේ කියලා. දැන් මේ වෙලාවේ රූප බලනවා නෙවෙයි, ශබ්ද අහනවා නෙවෙයි, ගඳ බලනවා නෙවෙයි, රස බලනවා නෙවෙයි, ආස්වාද ප්‍රසවාස පහසක් නෙවෙයි. ආන්නේ වෙලාවේ හිත අර ගබඩා කරගන්න නෙමෙයි ඉතින් එළියට දාන්න පටන් ගන්නවා. ඉතින් මේ එළියට දාන වෙලාවේ විතරම කෙලස් කැපෙනවා. ඒ නිසා එළියක නතර කරන එක නෙමෙයි ප්‍රශ්නේ. එන දේ බලලා මට මෙන්න මේ විදිහේ චේතනාවක් ආවා. මට මේ විදිහේ ප්‍රකල්පනාවක් ආවා කියලා මේ සංස්කාර නැත්නම් සංස්කරණය විඥාණයට යෝජනා දෙන්නේ. මඩ කුරුකින් දීවගුල මතුවෙනවා වගේ. සෝඩ බෝතලයක් කඩපුවාම බුබුල මත වෙනවා වගේ අර හිස් විඥානයේ සංස්කාර එක එක එක එක පොඩ් කරගෙන දුරුම් කරනවා මේක මත විතරයි විඥානේ දැන් ආහාර කරගෙන ඉන්නේ එතකොට ඒන දේවල් වලින් විඥානයෙන් සැලසුම් කරනවා අර කොහොමද මේක නරකයි මේක හරි මේක වැරදි කියලා ඒ නිසා මේ මනෝ සංචේතන ආහාර මට්ටමේදී අධිජ කෙනෙකුට මේ ආරම්භණය ඉඳගෙන අර ඉරියව්ව සමානාපාන සංසිද්ධ කොට හිතට එන චේතනා තියෙනවානේ. ඒ චේතනා මම යවිසින් මෙහෙවුවත් නැතත් ගොජතාවතියට ගොජේ කියන්නේ. අන්නේ ගොජේ දිහා බලාගෙන අනුන්ගේ කක්කඩේ බලන්න පුළුවන් නම් එන කියන්න පුළුවන් ආර්ය මාර්ගය. මේක මගී කරගත්ත ගමන් ආසතියක් එනවා. මේක මගී කරගත්ත ගමන් අසහනයකටපත් වෙනවා. චිකේ මෙච්චර මේක සනීපකට හිටියත් මේ හිතට කම්මැලිකම එනවනේ. මේ හිතට සැකෙනවනේ. මේක මොන විදියට කට කරන්න ඕන කියලා හිතනවා කියලා ඒකට මම උත්තර දෙන්න ඕන කියලා හිතනවා. හිතන මනුස්සයෙකුට ප්‍රත්‍යක්ෂයි. මේ ප්‍රශ්නාවට මම උත්තර දෙන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්නේ මේ මුදායිනට ගියාට පස්සේ මුදෙකල ගන්නවා. මෙන්න මේක දිහා බලහින්න පුළුවන් නම් එයාට මේ මනෝ සංචේතන ආහාර මට්ටමේ දිනුවක් ලබන්න පුළුවන්. ඒක නිවන දක්වාම යන ගමන. ඒක ඉක්මවලදී තමයි ඔය විඥාන ඡායතනෙදී ආකින්චඤ්ඤායතනෙදී දැන් මට කබලිකාර ආහාර සම්බන්ධව ප්‍රශ්නකුත් නැහැ. මට වේදනාව පිළිබඳව ප්‍රශ්නකුත් නැහැ. චේතනා පිළිබඳව ප්‍රශ්නකුත් නැති නිසා ඒ නැති බවට බැඳීමක් ඇති වෙනවා. මේ තරම් විශාල අමාරු තුන් දෙනෙක් අයින් කරුවාට පස්සේ ඒ නැති බවට මොන කරදරයක්වත් නැහැ නිකන් ට්‍රැෆික් ජෑම් එකක් නැහැ දැන් පාර දින වගේ එනකොට මුචිනනසේ සඳහන් කරලා තියෙන ආරතුණී කියන දායකකතිය දවල්තවන ගතිය නිසා මේකට නන්දියක් පහළ වෙනවා මෙන්න මේ නන්දිය ඒ කෙනාට හිතෙන්නේ නැහැ යා හිතන්නේ ජයග්‍රහණයක් කියලා එයා හිතන්නේ මම ලබාගත් තැනක් කියලා. අන්න ඒ වෙලාවේදී ඒ ඇති කරගත්ත මේ කිසිත් නැති යක්ති කිංචි කියන தত্ত্বයට ඇති බැඳීම ඒක තේරෙන්නේ නැ නැතිව ඉන්නකොට ගන්න හදනවා ඒක. ලැබේවා කියලා හිතනවා. සමහරෙකුට කලාතුරකින් ඒකට බයක් ඇති. මෙතන මම හොයාගන්න නෑ මගේ මානකාරකමක් කරන්න බෑ මේක තණ්හා කරන්න බෑ. ඒ නිසා එක්ක මේකට මනාපේ ඒක නැත්නම් අමනාප වශයෙන් නැත්නම් සැක වශයෙන් අනිශ්චිතතාව වශයෙන් මෙතන තියෙන පොඩි අසහනශීලී ගතියක් බුද්ධ ඥානයේ සඳහන් කරලා තියෙන මේ කෝසාර මානව කියන්නේ මෙන්න මේ කැලට යන කණියක්. ඒ කියන්නේ ආශාස ප්‍රසාර හොඳටම කියවෙනවා ඉඳගෙන ඉන්න ඉරියව්ව නොකෙනෙන මට්ටමට ගන්න ගිහිල්ලා හොඳට බලන්න චේතනා ඇවිල්ලා මේ අවස්ථාවේ වාසී ගන්න හදන එක අවදි වෙලා ඉන්නේ. ලෑස්තිලා ඉන්න චිත්ත නයිනේ කරන එක නෙමෙයි මේ තියෙන්නේ. ඒකට මේ දායකන්නේ නම් චේතනාවක් විතරයි. නැත්නම් මේ සංඥා ප්‍රලයක් විතරයි කියලා. ඒ தත්ත්වෙදී මේ තම මේ මේ සියලු ඝර්ෂණයන්ගෙන් බාධකයන්ගෙන් දුක් කරදරෙන් අඩුව ගත කරන මේ දෙයට තියෙන බැඳීම හරියටම කෑදරේ බත්තරට තියෙන කැමැත්ත. කපලින් කාර ආහාර වල තියෙන මනාව වගේ එකක් විතර. එහෙම තමයි සකසෝ වෙන කෙනෙක් කාංශුකල් ආනියෝගී හරහා සුඛෝභෝගීත්‍ය හරහා ආභෝගීත්‍ය හරහා සැප හොයන්ට ඒක තමයි ජීවිත තේමාව කරගන්නවක්ක් මෙතන තියෙන්නේ. ඊට පස්සේ මගේ අදහස් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා මේ සම් නව නිර්මාණ කරන ප්‍රගතිය ගැන කල්පනා කරන චේතනා එහෙනම් සංස්කරණ කිරීමෙන් සතුට ලෝකයක් තියෙනවා. ඒ ඒ ලෝකේ තමයි පරිනිම්මිත වරවති සහ මේ එහෙම නැත්නම් නිර්මාණවතීල කියලා ලෝක දෙකක් තියෙනවා. නිර්මාණය තමන් කරපු නිර්මාණයම රස දෙකට ඉන්නවා කන්නවනේ නැ බොරුවේ නැහැ. එහෙම නැත්නම් අනුකරණ නිර්මාණ තමන්ගේ වශයෙන් කරගන්න චරිත. මේ ලෝකේ ඔය ඇමරිකාවේ ඉන්න වැඩිම ධන කුවේරෝ 100ට 1 ගත්තොත් ඉතින් ඒගොල්ලෝ කරන්නේ මේ කවුරු හම්බවෙලා තෝර ගැනීම විතරයි. දෙලින්. මේ මුංගියාට පස්සේ ඔය වගේ දිවි ලෝකේ තමයි මම හිතන්නේ උපදින්නේ කියලා. කවුරු හම්බවෙලා මම ටැක්ස් එකේ දරපන් ඉච්චා. ඒ වගේ ඉන්න જાතියක් ඉන්නවා මෙතන ලොකු ආඩම්බරයක් තියෙනවා. අපි කන්නේ හොරගත්ත දේ. සූරකයන් කරා. ඒක තමයි ලෝකේ ජනම අද සමාජයේ අද අපේ පේදීන කඩප්පුලි ගම මේක කියලා සලකන්නේ. උන් තමයි ලෝකේ බාලනය කරන්නේ. ඉතින් ඒකනේ අපි අනුග්‍රහ කරන්නේ. ආන්නේ වගේ තියෙන මගේ චේතනා වැඩ කරනවා නම් මම අයියා. එතම මම අක්කා වෙලා. වැරදුනාට කමන්නේ. මගේ චේතනා කියලා අනිත් චේතනාව තියෙන ආශාව වගේම තමයි. ඒව නැති කිසිත් නැති මේ අකිංචන කියන කිංචන නොවන තැනට යම් බැඳීමක් තියෙනවා කියලා තියෙනවා නම් බැඳීම තියෙන බව දන්නවා නම් ප්‍රශ්න කියලා පණක් වෙලා. ඊට පස්සේ ඒ ගන්න බැඳීමක බැඳීමේ අනිත්‍යත්වය, දුක්ඛත්වය, අනාත්මත්වය නැත්නම් ප්‍රකෘතිය ලකිනවා කියන එක තමයි මෙතන තත්ත්ව තත්ත්ව විපස්සති කියලා. තතෝ තතෝ තත්ත්ව විපස්සති මේ ඇති කරගත්ත මේ හිස්තනට යම් ද්වේෂයක් හෝ යම් ආශාවක් එතන යම් ප්‍රතික්‍රියාවක් තියෙනවා නම් අන්න ඒක විපස්සනා කරනවා කියලා කියන්නේ වැදගත්ම දේ එහෙම එකක් තමයි ළඟ තියෙන බව. මේ ඇති කරගත්ත කිසිත් නැති තත්වයක එක්ක ආශාවක් එක්ක නුරුස්නා ගතියක් තියෙන බව වටහා ගන්නවා නම් ඒක තාම සූක්ෂම වැඩක්. ඒකට මූලිකවම අභ්‍යාසය තමයි අවශ්‍ය කරන්නා වූ නමුත් ඕනට වැඩි කෑමෙන් හෝ අඩුවෙන් කෑමෙන් ආහාරයෙන් අපි ප්‍රශ්න ඇති කරගන්න හැකියි. වේදනාවක් ප්‍රමාණයකට අවශ්‍ය වුණත් අපි ඒකාන්තයෙන් සුඛ වේදනාව පිටිපස්සේ ගිහිල්ලා ඔලො හිරිබට්ටගෙන ඉන්නේ නැහැ. දැන් හරි වුණත් වැරදුනත් කමන්නේ මගේ අදහස් ක්‍රියාත්මක වෙනවනම් මම ඒකට ඡන්දෙ දෙනවා අන්න මේ තුන තේරුම් ගත්ත කෙනාට පුළුවන් වෙනවා මේ කිසිවක් නැති තත්ත්වයට ආවත් ඒක තමයි ප්‍රශ්නයක් වෙන්නේ එක්ක ඒකට මනාපයක් එක්ක ඒකට අමනාපයක් කියලා තියෙනවා අන්නේ මනාපමනාප දෙක දකින්න පුළුවන් ගාකලට ඒකට කරන්නේ තව කෙනෙකුගේ විවේචන ආකාරය තමයි. අනිත් මානවීය කුපෙනේ. එලි කෙරුවොත් හෙලි කරන වචනේම කියන්න බලන්න මම හෙලි කරන්නේ මේකට මනාපැතුව දමනාපැතුව කියලා. හෙලි කරන වචනේ තමයි අහුවෙන්නේ මොකාටද මේ ඉන්න හදන්නේ කියලා. ඒ නිසා පුදුජානති දාලාම මේක තමයි බලන්න තියෙන්නේ. එතකොට යා කියන දේ තේරෙනවා. ඒක පිළිබඳ මනාපෙන්ද කතා කරන්නේ, අමනාපෙන්ද කතා කරන්නේ, මනාපමනාප දෙක නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. කතා කරන්න වෙන්නේ මනාපමනාප දෙක තියෙන නිසා. එතකොට අපි විපස්සනා කරන්නේ ඒ කිසිත් නැති தත්ත්වයේ පිළිබඳව තමන්ට ඇති වෙන මනාපේ වනාපේ වශයෙන් අඳුරගෙන අමනාපය අමනාපේ වශයෙන් තේරුම් ගත්තොත් ඒක විපස්සනා වෙන එක හරි ලේසි අමාරුම දේ තමයි විවිධ කිසි නැති தත්ත්වක හිටියත් ඒක කෙනහිල්ලක් බවට එහෙම නැත්නම් සුභාසින්චනයක් විදිහට පොඩි දේශ මාත්‍ර තියෙනවා සංඥා තියෙනවා ඒ නිසා මේක ප්‍රශ්නයක් කරා නිසා කවුරුහරි කියනවා නම් මේ පොදානමානක අපි අන්න කිසිත්නේ සත්‍යකට ආවස්වාමීන් වහන්සේ මම දැන් ඊගාවට මොකද කරන්න ඕනේ කියලා මේ ප්‍රශ්නේ අහන්නෙම ඒක බරක් කරගන්න. නැත්නම් ඒක හිත කරදරයක්. ඒකට මේ හිත කරදරේ ආවේකට මනහතේ නිසාද ඒක නිසා අමනාපේ නිසා කියන එක අහගෙන ඉන්න කරණ කියනවා. දැන් ප්‍රශ්නේ අහන විදිහෙන් කියන්න පුළුවන්. ඒක ආඩම්බරයක් කරගන්න මේ ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ. එහෙනම් මේක ඉසේකක්මක් කරගන්න. ඒ දෙකේදීම අර වේදනාවල සුඛ දුක වගේ මේක පිළිබඳව විපස්සනා කරන්න වැදගත්ම වෙන දේ තමයි සකච්ඡාවක් මාර්ගයෙන් හෝ යෝනිසමස්කාරයෙන් හෝ සතියෙන් හෝ හිතේ තියෙන දාල වෙනකට හිත දැක ගන්නකොට කොහොමද තමයි මානසිකත්වය ඒක ගත කරන්නේ කොහොමද මානසිකත්වය විවිධ ත්‍ත්වක ඉඳලා හිත දැස්සෙනකොට මොකක්ද මානසිකත්වය කියලා තමන්ටම අනුන්ගේ එකක් වගේ බලන්න පුළුවන් ඒකටම කියන විපස්සනාවක් කියලා. ඒක බොහෝ වාරයක් කරනකොට ඒ තියෙන ධරතිය, ඒ තියෙන දැවිලි තැවිලි ක්‍රමයෙන් ඉදිනදා දෙයක් වඩපත් වෙනවා. තද බල දැවිලි තැවිලි නැති දෙයක් වඩපත් වෙනකොට තමයි යට ඒ தත්ත්වය ඉක්මවන්න පුළුවන්. නැත්නම් මේ සූක්ෂම වූ විඥානයේ ස්ථිතිය අල්ලගෙනම ඉක්මවන්න පුළුවන්. ඉතින් ඒක මනුෂ්‍ය මානධක ඕම සූක්ෂම. يعني වත්තරන් භාණ්ඩයක බොහෝම කැටයන් ඇතුලේ තියෙන තෙල් කුණු ටික භාණ්ඩයට හානි කරන්නේ නැතුව ගලක ගහලා උල්ල වගේ භාණ්ඩ කැටයක සෞතු කරන්නේ නැතුව ගින්දේ දාලා වතුරේ දාලා ගින්නේ දාලා වතුරේ දාලා වැදලා අර සිව් කුණු ටික අයින් කරනවා වගේ තමයි මේ කටයුත්ත. මේකට යන්න පුළුවන් නම් කෙනෙකුට ඒ ඒ ආකින්චඥායතනේ දිහා බලලා ඒකට තියෙන බැඳීමක් හෝ ඒකට තියෙන ගැටීමක් දකින්න පුළුවන් නම් අනිත් ඕනම කෙනෙක් ඇයි ඒ වචනේ කතා කරන්නේ කියන එක විග්‍රහ කරලා කියන්න පුළුවන්. ඇයි අයින හැසිරෙන්නේ කියලා එයාගේ කායික ක්‍රියාව මනාපේට අමනාපේ හරහාද කියලා කියන්න පුළුවන්. ඉතින් කට උත්තරේ අරගෙන මේ කට උත්තරේ විග්‍රහ කරලා පෙන්නන්න පුළුවන් මේ කතා කරන්නේ අමනාපේ නේද කියලා. මේ කතා කරන්නේ මනාපේ නේද කියලා. ඒකිනුට එක මේන්නේ ඒ කෙනාට විශ්වාසයෙන් තමයි දෙන විවේචනය අර්ථකථනය විග්‍රහය කමටහන අනුව තමයි මෙතෙන් ගිය කෙනාට මේ කික්මොක් කෙනාට දෙන්න පුළුවන් වෙන්නේ එයා ඒ කතා කරන්නේ ඇයි ඇයිට මේක ප්‍රශ්න කළා කියන්නේ ඒ කියන්නේ එයාට හිත වැඩ කරන්නේ මම ඒක කියලා කරන විදිහටම කිසිම වෙනසක් නැහැ ඒ අනුත් මහරතන් වහන්සේ සර්වඥාන්සේ සඳහන් කරනවා ඒ ඒ සූත්‍රයේදී ස්වාමීන් වහන්සේ අපිටුන් නාමයේ විවේකීව මේ කැලේට වෙලා ඉන්නවා. අපි එක හිතින් වෙනස් කය තුනකින් ගත කරනවා. අපි ශරීර තුනකින් ගත කරාට එක හිතින් ඉන්නේ. අර මනසේ නලියන්නේ ඒකට තේරෙනවා. දැන් අම්මා බොඩි එක නලියනකොට කට කෙලපෙමිනකොට දන්නවනේ මේකට ඔකොලෙක් ඉන්නවයි කියලා. බොඩි එක දන්නවනේ. අපි ඒකට මවුන ඕන කියලා නේ කියන්නේ. ඒ මොකද මේ මගේ මස්නේ. පොඩි එකා කියන්නේ මගේ මස්නේ. ඉතින් ඌ නලියනකොට අක්ම දන්නවා. පොඩි එකා ගන්න මම දැනගන්නේ නැත්තරකට ලාවේ මොකද අම්මා වැඩි කරන්නේ. ඊයේ පොඩි එකා කවදා ටියුෂන් පත් යන්නේ. දැනගන්න ඕනේ මොකද අම්මා බලන්නේ. ඒ වගේ මේ අපිට එක්ක ඉන්න සමාජයේ අදහන ආනමි ඔක්කොම අම්මලා දාතලා වගේ. එක එක සැක හිතන්න අරගයි. ඌත් බලන්නේ මම බලන තරමයි. මම බලන්නේ තූ බලන තරමයි කියලා විමුක්ත කරගොගම අපි අතර සංකීර්ණ ප්‍රශ්නයක් ඉන්න බෑ. ඉංග්‍රීසි ගෘහ ජීවිතය කියන්නේ එහෙම නෑ. මගේ රිසර්වේෂන් කියලා වෙන එකක් තියාගන්න මගේ රුචිය මගේ මනාපය. ඉතින් ඒ මනුස්සයා මොනම විදිහකට තව කෙනෙක් එක්ක අතර තියකට රවුම් කුණ්‍යක් ගැහුවා වගේ. අත්තර වෙන්නේ නෑ. අපිට පුළුවන් බුදුන් ගැන ශ්‍රද්ධාවෙන්. අපිට පුළුවන් ධර්මයෙන් පිළිබඳ තියෙන ශ්‍රද්ධාවෙන්. අපිට පුළුවන් සංඝයා අපි ඔක්කොම එක ගමන යන එකක් එකපත්‍රි ඉවත් කරන මිනිස්සු එක පැතර බුදින මිනිස්සු කියන හැඟීමෙන් තමයි අපි ඔක්කොම බැඳලා තියෙන සීලයෙන් කියලා හැඟුම් උදාහරින්න බුදුහාමුදුරුවෝ පහලේ නැතිවට එකෙක් පිළිබඳව කිසිම සැකයක් නැහැ ඉතින් දෙන්න බැරි මොකද අපිට බුද්ධිලික ආශාවක් තියෙනවා මට නිල රුචියක් තියෙනවා ඕගොල්ලෝ හොරෙන් මේකම සම්පාදනය කරන්න මට දිලා අරුචියක් තියෙනවා යාළුවෝ නොදැනෙන්න කරන්න අන්න ඒ තරක් කරලා බේ අනවශ්‍ය කහටක් ඇඟිලි ගතියක් තිත්තරක් අහකට ඇති කරගන්න. ඉතින් මේක තමයි පෞෂත්වය කියන්නේ. මේක තමයි රුචි අරුචි කියන්නේ. බුදුන්ගේ නාමයෙන්, ධර්මයේ නාමයෙන්, සත්‍යයේ නාමයෙන්, තමයි සීයේ නාමයෙන් මොනෝක කැප කරන්නේ. ඒ ජනගේ රුචි අරුචි ටික තව කෙනෙක්ගේ මල්ලාසිනේ පුදන්න කියන්නේ. මෙන්න මේක මලක තියෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් මේ හැටි. වෙන කෙනෙක් කියවලා අයියෝ ඔබට ඔච්චර යනට ඔයිට වෙඩිය තියෙනවා කියලා. කිසිම කෙනෙකුට කියන්න හම්බෙන්නේ අපෝ මට ඔයිට වෙඩිය අඩු ගතියක් තියෙන ඉතින් මොකද අපි ඔක්කොම පු탁 යන බල බැලමින් බලනකොට එකම මනසයි භාවනා කරන යෝගාවචර වශයෙන් බලනකොට එකම මනසයි අපි ඔක්කොම ආර්යම අසල වගේ වශයෙන් බලනකොට එකම මනසෙන් බලන්නේ මෙන්න මේක අදහන් නැති තාක්කල් විඳිනවා මේක අදහන් ගත්තට පස්සේ ඒ විඳවිල්ල උරුතලයක් වෙනවා ඒ විඳවිල්ල සෞන්දර්යයක් වෙනවා අපි වසන්නට හදනව නෙවෙයි ඒ කියන්නේ කවුරු හරි හිතන්න එපා මේ අනිවාර්යම නිවන් දකින්න මේ අකින්චඤ්ඤායතනට ගිහිල්ලා ඒක පිළිබඳව විපස්සනා කරන්න බෑ. ඉදිරිපත් වෙන මොන දේවියවෝ ආහාරය වේවා වේදනාව වේවා සංස්කරණ සංස්කෘතිය කියන චේතනා වේවා නම් මේ විඥානය කරන මායාව වේවා කොහොම එකම නාඩගමයි තියෙන්නේ. මේ ඉන්න කොයි එක හෝ ඇති පැවැත්ම නැතිවම තියෙන මුලමදාගවසෙයි දැන් මේ හැම දෙයකම අනිත්‍ය ගතිය තියෙනවා වශයෙන් මේ හැම එකම දුක වෙනස තියෙනවා වශයෙන් මේ කක්කත් මට පාණි කරගන්න බැරි විදිහට වශයෙන් සලකන්න පටන් ගත්තොත් මේ විඤ්ඤා අකිඤ්ඤාච ධ්‍යානකිනාට සංනිවේදනයේ ලොකු පිසුදුකමක් ඇති වෙනවා. මේ තමන්ගේ අවබෝධය සඳහා කබලිකාර ආහාර ටික තේරුම් ගත්තත් ගොඩ වෙන්න පුළුවන්. පස්ස ආහාර තේරුම් ගත්තත් ගොඩ වෙන්න පුළුවන්. මනෝ සංචේතන හරිය තේරුම් ගත්තත් පොළොව වෙනත් පුළුවන්. විඥාන ඡායතන තේරුම් ගත්තොත් මේ වෙච්ච සංගතිය කියන්න පුළුවන්. කාටරි මේ සංනිවේදනය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වෙනි ප්‍රශ්න අහපු මේ පොසාලමාන කුච්චරමේ තියෙනවා ත්‍රිපිටකේ වැඩලා තියෙන්නේ සුත්ත නිපාත කියන කොට. ආයි මේක වෙලින් මේක පිස්සු කරන්න බෑ. ඒ බුදුහාමුදුරෝ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඇතුළේ සාකච්ඡාවල ගැඹුරුම කොටස්. මේ එකතු කරලා කුද්දනිකාය දාන්නේ. ඉතින් මේක නොතේරුණයි කියලා අපි කිසිම අව탁සිරුවටපත් වෙන්නේ අපිට ඒක ඉස්සෙල් අවස්ථා රාශියක් තියෙනවා. ඒක නිසා මේකම නෙවෙයි හැම කෙනාම ගොඩ වෙනවා කියන්නේ. දැන් මේකේ පෙන්නන බුදුජානනාංශ කියන්නේ කවුද කියලා. කොච්චර ලස්සන මේ හැම දේවල් කපලා පිටිගහලා විසිතුරු කරලා පෙන්නකොට බුදුජානනාංශේ කොච්චර පෞද්ගලිකත්වයට පැත්තට දාලා ධර්ම කාරණා විස්තර කිරීමේ එවැනි ලෝකයේ පිළිබඳ ලෝකපිතු ගතිය තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒකව සාකච්ඡා කරනකොට අපලකට තිබිච්ච ව්‍යාකරණ දෝෂ, භාෂා දෝෂ, සංනිවේදන දෝෂ සුද්ධ වීම වෙනවා. හැබැයි හිතන්න එපා අපිට මේ පෝසාලමානික තේරුම් ගත තරම් බුදුහාමුදුරු තේරුම් ගත තරම් අපට යන්න බෑ. නමුත් මේ ප්‍රයත්නය යම් මොකද්ද කටයුත්තක් වෙනවා නම් ඒ වුණාට මේ මේ පෝසාලමානික තේරුම් ගත තේකයි අපිත් අතිවිත මේකයි. මේක තේරුම් ගත්තයි කියලා يعني කියන අකින්චඤ්ඤායතන තේරුම් ගත්තයි කියලා තේරුම් ගත්තේ නැති කෙනා පහත් කළ සලකනවා නම් කක්කා. එහෙනම් දෙන්නේ නැති වෙන්නේ. එයා කවදාද තේරුම් ගන්නේ? ඒ නිසා මේ තේරුම් ගත්ත මම තේරුම් නොගත්ත ඒකෙනත් දෙකටම සමහිත. එවැනි මානසිකත්වයට යන්නේ නැතුව එවැනි මේ අත්‍යෝග ධර්මයේ දීකට කම්පාණ වෙන ගතියක් නැතුව කවදාකවත් මේ අකිච්ඡ දත්තට යන්නේ ඒක හැම ගුණයක්ම දියුණු කරගන්න. හැම හැකියාවක් නැති කරගන්න. හැම ශිල්පයකින්ම ශිල්පියෙක් පාඩපත් වෙන්න. හැබැයි ඒක අනුමනින්ද තමන් උසස් කරගන්න නැතුව ඒ ලබාගත් ගුණ ටික වසංකාගත ජීවත් වෙන රහස දන්න එකම නිකායය කියලා තමයි තේරවාදී කියන්නේ. සියලු ගුණ ඇති කරන අපිට මේ තේරවාද සාතනි වැඩ කරන හැම කෙනෙකුටම යම් ආකාරයෙන් ගන්න පුළුවන් නම් ඒ හැම හැකියාවක්ම හැම භාෂාවක්ම හැම ව්‍යාකරණයක්ම හැම ශිල්පයක්ම හැම දක්ෂකමක්ම ඇති කරගන්න. කදාක කියපන්නේ. එතකොට කදාක ප්‍රශ්නේ නෑ. යාට විතරයි මේ මේක දෙයක් නෑ කියන එක කියන්න පුළුවන්. මේ අපි ඉගෙනගත්ත මොනම දෙයක්වත් දෙයක් නෑ. අපේ සංස්කාරේ කල්පිත පඬි ස්වාමීන් වහන්සේලාට මොනම ප්‍රශ්නයක් කරන්න ගියත් හුදුට ඕක දෙයක් නෑ නම කියනවා. ඉවරයි. ප්‍රශ්න ඉවරයි. ඒක දෙයක් කරගත්තොත් තමයි සීලයක් වෙන්නේ. මේක දෙයක් කරගත්තොත් තමයි අත තියෙන්නේ. මේක දෙයක් කරගත්තොත් තමයි අත තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අපිට පෙන්නන්නේ මේක දෙයක් නෑ. අපිට මේ හැමලේ තියෙන මනුස්සකමත් එක්ක බලනොත් මේක දෙයක් නෑ. හැබැයි මේ මනුස්සකම නිකන් පොතේ තිබිලා නෑ. මේ ඥාන ඇති කරගත්ත එක නෑ නැති එක නෑ දෙන්නම මනුස්සකමත් සමානයි. කියලා මේ පුළුල් මනස ඇති වෙනවා නම් ඒකේ නට මම අර ඊයේ දේශනා මාර්ගවල මතක් කරපු විදිහට නිවන් දකින්න ඕනේ නෑ. නිවන් දැක්ක විවේකේ. නිවනක් දැක්ක හුදකලාව. නිවනක් දැක්කේ කියලා වෙච්ච පිරිච්චකතිය තීරෙන්න පටන් ගන්නවා. ඊට පහයන්ද ඉස්සෙල්ලා අරුණ නැගින වෙලාව වගේ තමයි තේරෙන දැන් නම් පාර හරි මගේ. අන්නේක ඔකලිතු වාගේ කර ගොඩක් තියෙනවා. දිගට කරන එකයි තියෙන්නේ කියලා ඒ දේ කරන්නේ හරියට ලාස් ලැප් එකේ දුවන මැරතන් ෂූරෙක් වගේ. එයා දන්නවා මගේ ලාස්ට් ලැප් එක අනික කට්ටිය ඉතින් දැවිලා නෑ මට ඉස්සෙල්ලා ඒගොල්ලෝ යන්නේ. ගියාට ඒගොල්ලන්ට අරවමක් එන්න ඕනේ මම වල්ලන්නේ. ඒ නිසා ඒ ලාස්ට් ලැප් එක අනික නාගේ දුවන්නේ. ඒ යාත්‍රායි බැලුම එල්ලේ දැක දැක. ජීවිතය යෝගාවචනය කටයුතු කරන්න ඕනේ රාජමාංශකේ දුකා. පහත් වෙලා නෑ. ඒකට තමයි මනස සකස් කර ගන්න ඕනේ. මම ඒ සඳහා යන කෙනෙක්. කවම හේතුවක් නිසා වත්තු මොනම කාරණාවක් නිසාවක් හෝ අවතක්සේරු කරන්න එපා. මට අර කරන්නේ මේක නෑ. ඉතින් එහෙමනම් යාට සාසනයක් නෑ, බුදුන් නෑ, ධර්මය නෑ, සංඝය නෑ. නෑ ඒක දැනට නැතිකොට බෑ මම ඉදිරියට යනවා කියලා. ඉදිරියට වෙනවනම් අබෞද්ධ වුණා, පෝසාරමාණන් කැට වගේ කොහේ තොමුතුමුට හිටියත් බුදුහාමුදුරට යන්න වෙනවා. කොහේ හිටියත් බුදුහාමුදුර කාරණාවක් කියලා දෙනවා. තිසුවන් සන්න කියලා පන්ති සමාදන් නොවන කාරණා වැටීම සිද්ධ වෙනවා. ඒ හැම කෙනෙක්ම මනස සූදානම් කරගන්න බුදුන්ට පූජා කරන තියෙන මල්වට්ටියක් වගේ. ඒක කහකට පතරිලා. බුදුන්ගේ චෙකට පූජා කරන සඳහා යන්තා තමයි නිර්මාණය වෙන්න ඕනේ අනේ නිර්මාණය සඳහා ශ්‍රද්ධාවලිය අවශ්‍යයි. ඒ වගේ මේ කටේ තාතනය අධිකර කරන වීර්ය අවශ්‍යයි. ඒ වගේ දැනගන්න ඕනේ මේ සතියෙන් තමයි මේ ජයපරාජය දෙක තම කරගෙන යන්නේ. ඒ තියෙද්දිත් කොච්චර ණයපාරේ හැලහැපිලි තිබුණා සමාධිය වඩාගන්නේ. මෙන්න මේකටයි ඥාන කියන්නේ. එහෙම නැතුව මේ කඩේ අපි ගන්න තියෙන එකක් නෙවෙයි ඥානෙ කියලා කියන්නේ. ආන ඒ ශ්‍රද්ධා විදේ සති සමාධි ප්‍රඥාට කීවේ වර්ධනය කරගන්න නැති කෙනෙකුට ඇති කරගන්නත් මේ ධර්ම දේශනාවත් මේ දේශනාවලියත් එකසේ හේතු වාසනා වේවා ප්‍රාර්ථනාවෙන් දේශනාවලිය සාදේශනාවේ සමාප්තිය සඳහා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි දැපි නැචුවල් පෑගන්නෝ ඒතාවතාචාති සත්‍යයන කිරීමේ ආදීලට පුළු සම්පූර්ණ සංවිධානය කර අද දක්වාම කරදරයක් නැතුව පාරණින් ඉදිරියට උදව් උපකාර කළා වූ දෙනිනු පිළිතුර උපකාර කළා වූ සියලුම සත්පුරුෂයන් දෙකට ඉක්මත් වේවා කියලා සාදු කරා. අවස්ථාවේ ඊමාරි මපි සාලි නෑ සම්සනුවරේ ජනතාවක් පිළිවෙලට අනේ කොච්චරක් මම බැන්නද කියලා මට මතක නෑ. ඒ වුණාට අනේ සියලු දෙනාටවත් අපි මෙතෙන් දෙන්න අරවන ඉඩ දුන්නවා අපට. අනේ ඒ සියලු දෙනාට අන තියෙන වේවා, අන නැති වේවා අපි මේ ඥාතිඥනේ පාවන සාදුකාරය ඉන්න තැන සිට ආගෙන සාදු කියවලින් පින් අනුමෝදන් වෙත්වා කියලා ඥාතිඥන්ට දෙවිවන්ව අපි මේ කරගෙන යන මේ අප්‍රත්‍යත වීර්ය නිසා අපට ඒ උදාහරණ තුනෙන් වාචිලා විසින් පැමිණ වැඩවදාලා වූ ඒ එල්ලය ඒ පරමාර්ථය ඍජු වේවා නැවත නැවත ශීපත් වේවා සතුටක් සියදානි විත්තාකාකාරී වාතාසජයන කීමනක් කෙරේ. විත්තාගතාචනම්පි සම්පතං කුඤ්ඤ සම්පතං සම්මේ දීවා නෝදන්තු විත්තාගතාචනම්පි සම්පතං කුඤ්ඤ සම්පතං සම්මේ දූතානෝදන්තු ශ්‍රද්ධ සම්පatti සිද්ධියා එතාවතාන් සම්ප්‍රදාන පුඤ්ඤ සම්ප්‍රදාන සම්පේ සත්තානුමෝදන්තු ශ්‍රද්ධ සම්පatti සිද්ධියා ආකාශත්තා චුම්මඨා දේවානාගාමීතිකා පුඤ්ඤන්තං මොදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මඨා මත්තා දේවානාගාමීතික පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච කුම්මත්තා දේවානාගාමීතික පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ඉදං සෝ ඥාති ඥානෝතු ස්ථිතා මුඤ්ඤාතයෝ ඉදම්බෝ ඥාති නම් හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදම්බෝ ඥාති නම් හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී රාජ සමාගමු සතං සමාගමු හෝතු යාවනිකාන කත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී රාජ සමාගමු සතන් සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිපානපත්තිය සාදු සාදු සාදු